මේ සඳහා කවුරු බන්න පරිදි පැයකමාර කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මුළු විනාඩි ස්වල්පය චාරිත්‍රානුකූලව අපි ව්‍යවස්ථාව සිහිපත් කිරීම ගත කරන අතර ආයිගාවට අදට වාරයේ පැමිණි ධම්මපද කතාවක් දිගේ ඒ අටුවා කතාව දිගේ යුත් ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකට ආරම්භය ලබා ගන්නවා. සියලු දෙනාගේම සම්බන්ධතාවය මත. ඒතර සමහර වෙලාවට මෙල්බන් වලම සම්බන්ධ වෙනවා. මේ විදිහට තියෙන වැඩසටහන ඉස්ලාම දිවිවස්ථා කීමකටද ඇවිල්ලා තියෙන්නේ යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටසයි. ඒ සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා. කවුරුත් ඒ දෙස කරුණා කාරණ කවදානිය යොමු කරත්වා කියලා කරුණාවෙන් මතක් කරගන්න.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 තල්ලේඛං අච්ඡන්තේන අත්මත්තේන භික්ඛුනා කප්පියේ හින කාතබ්බා ආමිෂත්ථාය දෝලතා යුහෙයි හැමදේයි කැපදේයිද යොල් නොවිය යුතුය. දාගම් බොමලු හැමදමින්ද ගඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වලදමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම මත ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමාළු සංගුණ හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟල්ලා ආදරණ දැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසී නොහැදෑරීම. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. වැඩිමහල්ලා නොවිචාරා නොකල යුතු දේ දන නිසිසේ පිළිපදිය යුතුය. ඇතුළත හට ගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදී යුතුය. පිටත ඇතිවට අධිකරණ ඇතුළත කලහාතිය පහළ වනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකෙක් වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රයේ පිළිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩි යටින් වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසී එන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවනු ගත යුතුය. සෝබන්තෝ වනං රාජානෝ මුත්තාගණ විභූෂිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූෂිතා යනුහෙයින් ශීලාභරණයමමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තිකිලම තාන යෝගයට ආයතන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදී වර්ධනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධනය ඇති. ඉලක්කම්මාදී සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරියනවාගේ කරුණක් පැමිණි කල්ලි අපේ ආරක්ෂකකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණ సంతානේ වැටීමට හේතු වෙන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා යුතු පිළියම් කළ යුතුය. සමාවර්ණ කර්මස්ථාන හා රකින්න දුතාංග ආදී ආචාර්ය පාද්‍යාදීන් මුත් ශිෂ්‍යන්ට නොදැනෙන සේකල යුතුය. නබික්කවේ කේනච පర్యాయන ජාතලවලතන් සාදී තබ්බන් ඊවදාල බැවින් සංෘදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිළිwidetildeවීම මුදල් යනවා පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර තැතියකින් හෝ මුදල් පරිහරණය සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පීවෙන් විශ්වවිද්‍යාලාදී බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුයි. අනවසරයෙන් යමක් ගියේ වීනම් නැවත භාර නොගත යුතුයි. යෝගාශ්‍රමී කාර්ක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සැලසුම් ඉදි කිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොමැතිව හිතුමත් ඒටි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුයි. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ආයතනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු විදකටම් පවරානුගත යුතුය. නැවත ඉතිටින් තනකින් අන්තනකට යෑමේදී වැඩි හිටියන්ගේ අවසරපත්‍යක් රැගෙන යා යුතුය. සීරිචාරයේ අවදින අධිකරු ශිෂ්‍යයන් කාර්ක ස්වභාවයේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුය. භික්ෂු සාමණේර සංඝරත්න ලේඛනයක් වර්ෂය අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිය කිරීම පිණිස මාසයක් තුළදී අතුල ඉදිරිපත් කළ යුතු බැවිනු යෝගාශ්‍රම සීනාසනයන්හි පැවිදි වූද පැවිදි වූද අපවත් වූ දිවත් වූ භික්ෂු සාමණේරයන් පිළිබඳ වார்த்தාවක් නොපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. ආරෝප සම්පදා විනය කර්ම සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ලේකාධිකාරී වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආර්ණික සම්ප්‍රදාන කූලව යෝගාශ්‍රම ආරෝප සම්පදා විනය කර්ම සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ආරෝප සම්පදා විනය කර්ම සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික කර විනය කර්ම සිදු කිරීමේදී යෝගා සමාධිපතින් වහන්සේගේ අර්ධන වැටුම සිදු කළ යුතුය. යෝගාශ්‍රමී දීර්ඝ සීනාතනයන් යෝගාවචර සින්තරිය කතිකාවත අඩමතකට වරක් ඒවා මේ පරමාර්ථය සීලරින් යුතුය. මෙහි નિયમિત විවස්ථාවන් බිඳිමින් අකී කරවන ශිෂ්‍යයන් තුන්වන දක්වා ආවාද කොට වරදෝගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණීන් බාර කළ යුතුය. මහතෙරුණුව ද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත හිමි. දැන් අපි විවස්ථා කීමේ කෙරෙහි સમાප්ත කරනවා. පීඩා දවසට යෝගාවත් දිනචරියාව තියෙන බව සිහිපත් කරගෙන අපි බලාපොරොත්තු වෙමු. ධම්මපද ගාථාවට අනුකම්පිත අවසරයි නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ 24 වෙනි තණ්හා වර්ගය එහි 3 වෙනි ගාථාව තණ්හාව වැඩලීමෙන් සෝදුක් පහව යෙත් කපිලනම් මත්කය ආරම්භ සවත් නුවර දෙවුරම යෝ චේතං සහති චම්මි තණ්හං ලෝකේ දුරච්ඡයං සෝකාතං හා පපතන්ති උද බින්දුව පොක්කරාති අන්වය ලෝකේ යෝ චේතං ච ඒතං ච චම්මි දුරච්ඡයං ඒතං තණ්හං සහති තම්හා ශෝකා පොක්කරා උදබින්දු ඉව පපතන්ති වාචය නාමකෞද දුකසේ ඉක්මවිය යුතුයද තණ්හාව මෙඩලු තනත්තා කෙරෙන් සෝදු භාවයෙත් අර්ථ ලෝකයේ යම් කිසි කෙනෙක් වනාහි නාමක වූ එවත් පහත් කොට නිගා කොට සැලකිය යුතුය දුකසේ ඉක්මවිය යුතුය නැවත නැවත ඇලීම් වැඳීම් ඇති කරන හේයින් ඉක්මවීමට ඊතා අමාරු වූ මේ තණ්හාව වැඩ පවත්වාද හෙවත් නසා වනසා ලන්නේද ඒ තනත්තා කෙරෙන් ශෝකයෝ හෙවත් ඇලීම් පිළීම් දුක් දුක් වකුරු පතින් හෙවත් නෙළුම් පතින් ගිලිහෙන දිය බින්දුවෙන් ගිලිහෙන්නාහ තණ්හාව නැසීම් වෙනසීම් වශයෙන් මැන පැවතු ඒ තනත්තා කෙරෙන් සෝදුක් නිරුම්පත වැටෙන දිය බිඳු එහි නොරදා ගිලී යන්නාක් මෙන් පහව යන්නාහ දුරච්ඡයන් නම් තණ්හාවය ඊතා දුකසේ ඉක්මවිය යුතු බවය තණ්හාව ඊතා ලාමකය නැවත නැවත ඇලි ඇලි දිවනහේන් ඉක්මවීම දුකසේ කටයුතුමය යමෙක් ඊතා දුකසේ අමාරුවෙන් ඉක්මවිය යුතු තණ්හාව නැසීම් වෙනසීම් වශයෙන් වැඩ පවත්වාද ඒ තනත්තා කෙරෙන් සොවීම් දුක් පහව යන්නාහ කෙසේද පොක්කරා උදබින්දු ඉව පොකුරුපතින් ගිලිහෙන නොරදා වැටෙන දියබින්දු මෙන්ය පොකුරුපත නම් නෙළුම් කොළයයි ඒ නෙළුම්පත දියබිඳු නොරදා ගිනෙහි යන්නාක් මෙන් තණ්හාව වැඩ පැවැත්වූ තැනැත්තා කෙරෙන් සෝදුක් ගිරිහි යන්නාහ. එහි නිදානය වරදවා මහරදම් පිරුම කපිලනම් මත්සය. සවැත් නුවර අචිරවතී ගඟ මසුන් අල්ලන මිනිසුන්ගේ දැලකට මත්සයෙක් හසු වූයේය. ඒ මත්සයාගේ සිරුර බොහෝ රන්වන්ය. ඊතා විසිතුරු වූ දිවිසෙන වරලින් යුතුය. ඒ කටින් කුණු ගඳ හමනේය. බොහෝ දින දැකීමට රැස් වූහ. ඔහු ඒ මත්යාගේ දිවි රැකෙනසේ දිය සහිත ඔරුවක දමා කොසල් මහරජතුමන් වෙත ගෙන ගියාහ. ඒ කොසල් මහරජතුමා ඒ මත්යාගේ කන රන්වන් පෑයත් දිදියන වරදොත් කටින් හමන දුගදත් නිසා වෙහෙරට ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට දැක්වීය. විසිතුරු වරලින් හා රන් පෑයෙන් යුත් සිරුර ඇතිවීමටත් මෙසේ දුගඳ හැමීමටත් කරුණු විමසුයේය. බුදුරජාණන් වහන්සේ පෙරකම් පවසා මෙසේ වදාළේය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සස්නේ සහෝදරයන් දෙදෙනෙක් පැවිදි වූහ. පසු කලක ඒ දෙනමගේ මෑණියොත් නැගණියොත් මෙහෙණි සස්නේ පැවිදි වූහ. ඒ දෙතු දෙතු සෝයුරා සෝදනය බාල සෝයුරා කපිලය මම සාධනීය සාධනීය ය සෝ යොරිතාපනාය සෝදන තෙරුණුව විවසුන් වඩා රහත් වූ රහත් වූහ කපිලතර දහම් හදාරා දහම්දර වූයේය දහම් දෙසීමේ වියත් වූයේය පසු කලක ලාභ ලෝභකමින් තර වූ සිතතිව අකප දැහි ගිජු වූයේය වහන්දෑට බැනවදිමින් හැසිරුනේය සාධනීනම් මවහා තාපනානම් නැගනියද කපිල තෙරුන්ගේ පසට වූහ මේ දෙදෙනම නොසලුක්කම් කළාහ විනය දහම් නොපිළිපැද්දාය. පසු කාලයක සෝදන තෙරුණෝ පිරිනිවිසේක කපිල තෙරුන් හා සාධනී තාපනා මවහා නැගිනිය යන මේ තිදෙන කලුරිය කොට අපාගත වූහ. කපිලයෝ අපායෙන් මිදී අව සවැත් නුවර අචරවතී ගඟෙහි මත්සේව උපන්හ. මුල් අවදියේ රැක සීලේ අනුසසෙන් ධන්වන් සිරුරහා විසිතුරු වරල් ඇති වූහ. වහන්දෑට බැනවැදීම හේතු කොටගෙන කටින් කුණුගඳ පැතිරෙන්නට විය. කපිල මත්යා පිළිබඳ වූ ඒ කර්ණ නිමිති කොට මෙහිටක් වූ 1 2 3 4 යන සිව්ගය වදාළසේක. ඒ මසු අසු කොටගත් 500ක් දෙනා මහණව පිළිවෙත් පුරා රහත් වූසේක. මේකේ අර ගාථාවේ අර්ථ විතරක් කියන්නේ අද කියාපු අද අද ගත්ත ගාථා තුන්වෙනි එකේ අර්ථ නැත්නම් මේ මේ ලෝකයෙන් යම් ලෝකයේ යමෙක් වනාහි නාමකෝ පහත් කොට නිගා කොට සැලකිය යුතු දුකසේ ඉක්මවිය යුතු නැවත නැවත ඇලීම් බැඳීම් ඇති කරන හේයින් ඉක්මවීමට ඊට අමාරු මේ තණ්හාව මැද පවත්වාද එවත් නසා වනසා ලන්නේද ඒ තනත්තා කිරින් ශෝකයෝ හෙවත් ඇලීම් පෙලීම් දුක් පොකුරුපතින් එවත් නෙළුම්පතින් ගිලිහෙන දිය බින්දුවෙන් ගිලිහෙන්නාහ තණ්හාව නැතිව වෙනසින් වශයෙන් වැඩ පැවැත් වූ තැනැත්තා කෙරෙන් සෝදුක් නිදුම්පත වැටෙන දිය බිඳු එයි නොරදා ගිලී යන්නාක් මෙන් පාව යන්නා මේක ඇත්තටම අර විචල මට මතකවයේ නිවිදි නිවීම ධර්ම දේශනා කරනකොටත් මේ සංසාරේ නිර්වාණය කියන දෙක අතර විශාල පරතරයක් වගේ පෙන්වන්න පුළුවන්. නමුත් ඒ දෙකම එකයි කියලා පෙන්වන්න පුළුවන්. තෘෂ්ණාව ඇතිවීම සහ තෘෂ්ණාව නැතිවීම දෙක අතර විශාල පරතරයක් කියලා කියනවා කියලා කියන්න පුළුවන්. වරදක් ඇත්තේ නැහැ කියන්න පුළුවන්. ඒකට මේකේ තියෙනවා මේ ඒ වගේ දෙයකට ආරාධනයක් මේ ගාථාවේ. ඒකේ බලනකොට මේකේ තෘෂ්ණා පිළිබඳ ලකුණු වගේක් පෙන්වනවා දුරු කරන්න අමාරුයි. බොහොම ආයාසයෙන් අයින් කරන්න ඕන වගේ කියලා. මොකද ඒ තරම්ම අපි තෘෂ්ණාවට ප්‍රිය කරන නිසා. අපි ප්‍රිය කරනවනේ අපෙන් අයින් කරන්න අමාරුයි. ඉතින් අයින් කරන්න අමාරු වුණාට මේ ප්‍රිය කරාට අයින් කරන්න අමාරු වුණාට තෘෂ්ණාව ඒකාන්තෙම දුක් දෙන්නක් බව තේරුම් ගත්තට පස්සේ අර දැඩිව අල්ලාගත්ත දේ අතහරින එක ඒක මේ ක්‍රියාවක් නෙමෙයි හුදු චේතනාවක් විතරයි. අපි මේ දෙකල් මේක අල්ලබදා ගත්තා. දැන් ඒක අතහරින්න ඕන. ඉතින් හයියෙන් අල්ලගෙන ඉන්න දාකල් අතහරින්න බෑ. එච්චරයි කියන්න දෙන්නේ මේ ළඟදී අර ඊමේල් මැසේජ් එකක් ඒවල තියෙනවා දැන් ඉන්නේ ලේකම් මහත්තයා මේ පන්තියට ඇවිල්ලා ප්‍රොෆෙසර් කෙනෙක් මේ අහලා තිනවා මේ වතුර වීදුරක් පෙන්නලා මම මේක මෙහෙම දැන් අල්ලගෙන ඉන්නවා මේ කොච්චර බර ඇද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ ඉතින් තාක්ෂණවල කියලා තිනවා මේ ග්‍රෑම් 100ක් 200ක් 300ක් බර ඇද්ද. මම මේක මේ විනාඩියක් මෙහෙම අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා. විනාඩියක් අල්ලගෙන හිටියොත් මේ අත රිදෙනවා. අපිට කන් හිටියනේ විනාඩියක් කන්න අත රිදෙනවා. පැයක් අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? මේ අත වෙවුලන්න ගන්නවා. දවසක් අල්ලගෙන හිටියොත් මොකද? අත හිරි වැටෙනවා. අවුරුද්දක් කලින් හිටියොත් මාරාන්තික වේදනාවක් දෙනවා මැරෙනවා එච්චරයි. ඒ නිසා බිම තිබ්බොත් මොකද වෙන්නේ? ඉවරයි. එච්චරමයි එයා කියලා දෙනවා ඔච්චරම තමයි අපේ ලෝකේ දින මුළු ප්‍රශ්න වලටයි මානසික ආතහන වලටයි දුකටයි ඔක්කොම හේතුව ඔක අල්ලගෙන ඉන්නවා නම් එල්ලලා ඉඳ ඉඳ ඉඳ ඉඳ අසහනේ දුකයි වැඩි. ඔක බිම තිබ්බයි ඉවරයි. එච්චරමයි කියන්නේ. තෘෂ්ණා පිළිබඳව අචාන්චාම්රයෙන් කතාවක් තියෙනවා. මම දවසක පාරට යනකොට උදේ පාන්දර දානශාලාට යනකොට විශාල අට්ටක් වැටිලා. මේ සාන්තේ වයසයි. ඉතින් මේ තාත කොහොමද තැරපි ටිකකින් දින උස්සන්න හැදුවලු. ඇතර පිටිපස්සෙන් ආපු ආමඳුරු ඔක්කොම ඇවිල්ලා අත්තේ දිනා කපල කොටලා දෙන්නේ නැහැ. පාරෙන් ඇත්තට ඇදලා දැම්මා. ඇදලා දාලවල ආයෙ ඕන අපි ආකාරයෙන් කියලා ඒක පාට ඇතෑරියා. ඇතෑරිට පස්සේ දැන් කොහොමද කියලා. දානෙට වයින්නවා. එනික කල්ලාගෙන ඉන්නකන් දුප්පයි. අතහැරියට පස්සේ ඔච්චර තමයි මට කියන්න දෙන්නේ. මොනවා හරි අපි දැන් අල්ලගෙන ඉන්නවා අපි හිතන එක අපි මේ ඉන්න දිලේට මේ ඉන්න තලයට මේ ඉන්න අම්මා නිසා මේ තාත්තා නිසා මේවා අපි අල්ලන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මොකද කරන්නේ? ඔච්චර තමයි ඒක තමයි කියන්න දෙන්නේ අල්ලගත්තා නම් ඇල්ලේවා තමයි. ආයක දෙකක් නැහැ. ඒක නිසා මේ මම පුංචි කාලේ මතකයි අපි භෞතික විද්‍යාව ගන්නකොට කියලා දුණා මේක පුළුවන් ටිකක් අතේ කියලා. මේක අරගෙන කොච්චර දුර ගිහිල්ලා එන්නේ කියලා. පුළුවන් කියන්නේ මොනක් අතේ බර විතරයි මොනක්වත් නැහැ. කොච්චර දුර ගිහිනකොට මේක මේක තොන් ගාණෙන් බර වෙන්න පටන් අර ගන්නවා. මෙහෙම අත තියාගෙන. ඉන්න බෑ. මේ අතර ගත්තොත් පුළුවන් කැලලත් එකයි යකටත් එකයි කොච්චර එකයි. ඉත ගත්ත බරේ හැටියට තිබ්බ කාලේ හැටියට මේ සය වගේ අපේ හිතේ මොනම මාත්‍රකාවක් හරි බොහෝ වෙලා වැඩ කරොත් ඒක අනිවාර්යයෙන්ම දුක වෙනස පිළිනවා. එන මාත්‍රකාව එතනින්ම යනවනම් ඒ වෙන කිසි වගකීමක් නැහැ. නිකම්ම නිකන් ඔය කැක්කුමක් පපුවක් නැතිවක් කියනවා. ඉතින් මේකේ කියලා තියෙන්නේ අතරීමට අභාසකම මොකද අපි මේක අල්ලාගෙන ඉන්න එක යුතුයකමක් කියලා හිතනවා. මේ අල්ලාගෙන ඉන්න ඕනේ අපිට මේ මේ විවස්ථාව මේකයි කියලා හිතනවා. මම මේක කරන්න ඕනේ කියලා හිතනවා. මොකද කරන්නේ? ඉතින් ඒක නම් එහෙම තමයි. ඉතින් ඒකට කවුරුවක්වත් මේ කාටවත් ඔක අයින් කරන්න බෑ. අයින් කරොත් දෙන ගහ ගන්නවා. අල්ලගන්න දඟලනවා. නමුත් ඔක අතට දැම්මට පස්සේ ඒක දැහැල්ලුවක් වෙනවා. ඉතින් ඒකට සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ කුමර කුමරියන් වැලි මාලිගා හදනවා. වැල්ල තන ගහන ගියාම නැත්නම් අප්පන් වැල්ලේ ගෙවල් හදනවා. ඒත් ගෙවල් හදන වෙලාවේදී මේ බැරි වෙලා හරි අම්මලා තාත්තලා යනකොට හරි වැලි මාලිකාවට පය වැදුනොත් එහෙම ඉතින් විනාඩයි රණ්ඩුවක් කියන්නේ ඔළුව පොළවේ ගහගෙන මැරෙනවා. මං හදාගත්ත ගේ නැත්නම් අර අලකොල වලින් ගෙවල් හදන්නේ කොටු හිටවල. ඒකට උලුකක් හරි වැදුවා හරියට අඬනවා. ඒ මොකද මේ වෙලාවට ඒක ගියක් තමයි යාගේ. නමුත් දැන් අම්මා කිව්වොත් දැන් ශ්‍රී ලංකාවට වැඩි බලන්න කැමති වෙන්නේ කියලා ඒගොල්ලෝ යන ගම අර කල්ලදාල් තමයි යන්නේ. ඒ වෙලාවට කවුරු කරුවත් ප්‍රශ්නයක් නැහැ. අර අල්ලගෙන ඉන්න වෙලාවේ කැඩුවොත් කුමරු කුමරියන්ගේ වැලි මාලිගා වගේ සෙල්ලම්ගේ වල වගේ ඒකට ආරේ පුදුම ආසාවක් තියෙනවා. ඒක වෙන කවුරු හරි කැඩුවොත් යුද්ධ. තමන් අතින් කරනවා තමයි. නමුත් ඒක අන්තිමට ඒගොල්ලෝ යනකොට අතින් පිටින් ගාලා කටලා දාලා යනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි සංසාරේ අපි මේ මේ ආතවට්ටානේ ධර්ම සියරම මේ වගේ අල්ලාගත්ත නිසා ආපු දුකක් තියෙන්නේ. ඉතින් අපි එකට යුතුයකම් කරුණු කාරණා කියන්නේ ගියාම තමයි පුදුමාකාර කතාවල් කියන්නේ මේක මම නොකොලොත් බෑ. මේක මම කරන්න ඕනේ. මේ කාටවත් මේකට කැක්කමක් නෑ. ඒක නිසා අනික් කඩියත් මන් දිහා බලලා කැක්කමක් ඇති කරගන්න කොරමු දෙනවා. ඉතින් අත්ත තමයි අර මනස කොට ගන්න කරන්න ඕනේ. මොකද මේකේ පැහැදිලිව වෙනවා තෘෂ්ණාවේ මේ කොහොල්ල ගුඩියක් අතර ගත්තට පස්සේ ඒ අතර බෑ ඒ කොහොල්ල ගුඩිය අයින් කරන්න. කොහොල්ල ගුඩියත් මේක ඇරිනවා අතත් අල්ලනවා. ඉතින් යම් වෙලාවක ඇල්ලුවා වගේ පෙනුනට නිලුම්පත උඩ වතුර කඳුල තියෙනකොට ඕන කෙනෙකුට පේන්නේ නිලුම්පතේ තියෙනවා වගේ. අල්ලලා නැහැ. නිලුම්පත හෙල්ලෙනකොට වතුර කඳුල හෙල්ලෙනවා. නිලුම්පත ඇට වෙච්ච ගමන් හැලෙනවා. ඒකෝර අර නිලුම්පතයි වතුර කඳුලයි අතර කොච්චර සමීපකමක් තිබුණත් බන්ධනයක් නැහැ. ඕනේ ගම හැලෙනවා. ඒ වගේම තමයි තෘෂ්ණාවදීදී මම මෙතන ඇමරිකාව මම ප්‍රේම කරන කෙනෙක් හිටියත් ඒ තියෙන බන්ධනේ සංසාරෙට දුක් දෙනවා. සම්පූර්ණ ඈතක හිටියත් මේ මේ අහවලා ගැන මම දැන් තැවෙනවන තැවෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ බලනකොට මේකේ තියෙන්නේ චේතනාවක්මයි. චේතනාවකින් අපි ගත්ත මතිමතාන්තර වල ඉතින් ඒක නිසා මේ සුෂ්ණා පිළිබඳ ප්‍රශ්නේ හාස්‍යයක් විතරයි තියෙන්නේ. නැත්නම් තියෙන්නේ hinaවක්, නැත්නම් තියෙන්නේ විහිළුවක්. අබ්බිම අල්ලගෙන කනවා කනවා කනවා කියලා කෑ ගන්න. ඉතින් හොඳට ගලවන්න පුළුවන් ටික ගලවලා දාලා බලනකොට තේරෙනවා ඇත්තටම ඒවා ගැලෙවුවට පස්සේ ඒවෙන් අපිට වගකීමක් බලපෑමක් නැහැ. ඒකට තේරෙනවා මේ දෙවියන් තාටියක් කිට්ටු සමීපස්ත ආසන්න දෙයක් ගලවලා දෙමුත් මොකද වෙන්නේ? ගලවන කරනවා හරි බයක් ඇති වෙනවා. ගැලෙවට ගන්නකොට මොනවක්වත් වෙන්නේ නැහැ. ඊටත් වැඩි දෙයක් ගලවලා දැම්මොත්. ඒ අන්තිමට කියනවා මාර්ග ඥානයක් ලබන්න ඕනේ නම් මරණය ජීවිතෙන් අයින් වීම අද්දක්ක දාසට පහුවෙන්දා තමයි මාර්ග ඥානි ලැබෙන්නේ. ඒ නිසා කාය ජීවිත නිර්පේක්ෂ භාවය දිගටම ගෙනියන්න ඕනේ. ඒක පොඩි පොඩි ආශ්වාස ප්‍රශ්වාස නැතිවීමේ සැලෙනවා. වේදනාව ඇවිල්ලා නැති වෙනකන් සැලෙනවා. රාග දෝෂ මොහ හිතවිලි චේතන ඇවිල්ලා ඇතිවීමෙන් නැතිවීමෙන් සැලෙනවා. නිවන නැතිවීමෙන් සැලෙනවා. කොච්චර සැලුණත් ඒක එක එක එක හැලිගෙන හැලිගෙන යනකොට ලෝ තෙරුවන් සරණයි. ඒ ස්වාමීන් වහන්සේ බුදුදැසනා අපි නම් මෙහෙන් අහන් ඉන්නා. හොඳයි අපි අද මේ ගියපාර ගත්ත ගාථා පන්තියේම තුන්වෙනි ගාථාව අරගත්තේ කපිල මත්ත්‍ය සම්බන්ධ ගාථාවේ. ඒකේ අපි මේ මෙල්බන් වාසීන්ගේ දැනගැනීම පිණිස ගාථාවේ අර්ථය ඇහෙන්න සලස්වමු. ඒක දිගේ මේ තමයි මේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ගාථාවේ ගාථාවේ ගාථාවයි අර්ථය කියන්නේ. යෝ චේතං යෝ චේතං සහාති චම්මේතං හං ලෝකේ දුරච්චයං ශෝකාතම්හා පපතන්ති උදබින්දුව පොක්කරාති ලෝකයේ යම් කිසි කෙනෙක් වනාහි නාමක වූ පහත් කොට නිකා කොට සැලකිය යුතු වූ දුකසේ දුකසේ ඉක්මවිය යුතු වූ නැවත නැවත ඇලීම් බැඳීම් ඇති කරන හේයින් ඉක්මවීමට ඊට අමාරු වූ මෙහෙත් මේ තණ්හාව වැඩ පවත්වාද හෙවත් නතා වනසා ලන්නේද ඒ තනත්තා කෙරෙන් ශෝකයෝ හෙවත් තැලීම් පිළීම් දුක් පොකුරු පතින් නෙළුම් පතින් ගිලිහෙන දිය බින්දුමින් ගිලිහෙන්නාහ තණ්හාව නැසීම් වෙනසීම් වශයෙන් වැඩ පැවැත්වූ ඒ තනත්තා කෙරෙන් සෝදුක් නෙළුම් පත වැටෙන දිය බින්දු එයි නොරදා ගිලිහි යන්නාක් මෙන් පහව යන්නාහ මේකටම එකතු කරන්න පුළුවන් මේකේ පෙන්ලා තියෙන හොඳ කරුණු ටිකක් මේ තණ්හාවේ ලක්ෂණයි මේ දුරු කිරීමයි තණ්හාව සඳහන් කරලා තියෙන්නේ මේ දුරු කරන්න අමාරු පහත් නීච තුච්ච ලක්ෂණ වලින් ඒ පහත් නීච තුච්ච කියලා සංඥා සංහන් මේ තණ්හාව සලකන්නේ ආර්යයන් වහන්සේලා පමණයි අනිත් සෑම පෘථග්ජනයෙක්ම තණ්හාව තමයි නැත්නම් තණ්හාව මුල් කරගෙන තමයි මේ ලෝකේ මංගල සුබ බද්ධ දේවල් සලකන්නේ. මේ යම් කිසි දෙයකට තණ්හාවට පෝෂණය පිණිස තණ්හාවේ වර්ධනය මොනවා හරි ලැබුණොත් ඒක සලකන්නේම මංගල කාරණාවක්. ඒක භද්‍ර කාරණාවක්. ඒක ලකූ ලාභයක්. මේක සත්කාරයක්, ලෝක සම්මානයක්, මේක සිලෝකයක් කියලා තමයි සලකන්නේ. ඒ වගේ ළඟා වෙන්න මේ ලාභ සත්කාර વિશે තණ්හාව සන්තුෂ්ත කර ගැනීම සඳහා බුදුමාකාර නිඳා ලබනවා බුදුමාකාර වෙහෙස වෙනවා බුදුමාකාර සැලසුම් හදනවා බුදුමාකාර සෙනග එකතු කර ගන්නවා බුදුමාකාර විදිහට මේ පිළිසෙට බණ කියනවා නමුත් මේ තුච්ච නීච දෙයකටයි මේ දඟලන්නේ කියන එක තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අර ද්වේතානපතන සූත්‍රයේ වෙන්න ඕනේ මම හිතන්නේ සුත්තනිපාතේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ පෘථග්ජනයා විසින් යමක් සුභයි මංගලයි භද්‍රයි හොඳයි කියලා කියනවනම් එහෙම නැත්නම් මේ හොඳයයි ගන්නවනම් ඒ සෑම දෙයක්ම ආර්යයන් වහන්සේට අසුබයි නරකයි වැරදි. යම් කිසි දෙයක් ආර්යයන් වහන්සේලා සුබයි හොඳයි කියලා ගන්නවනම් ඒක සම්පූර්ණයෙන්ම පුතත්ජනයට නරකයි අමන් අභද්‍රයි දුමංගලයි. ඉතින් ඒක නිසා මෙන්න මේ වෙනස මේ පුතත්ජනයක ඉඳලා පුතත්ජනයෙක්ව ඉඳලා මේ ආර්ය භාවයටපත් වෙනකොට ඇති වෙන ආකල්පමේ වෙනස පෞ පුරුෂයාගේ වෙනස දිහා බලනකොට ඇත්තටම කලුසුදු ගතියක් තියෙනවා. නමුත් අර උද බින්දුව පොක්කරේ කියන කතාවෙන් නිලුම්පතේ තියෙන වතුර කඳුල ගන්නකොට නිලුම්පතේ ගෑවිලා වගේ තමයි වතුර තියෙන්නේ නමුත් ගෑවිලා නැහැ. ඇලපතේ ඇලපතේ හිලෝ දිය කඳුලක්සේ කියලා කියන වැටට මම නිම්ම ගලවලා යනවා. ඒ නිසා එතන ඇල්ලටම ඇලිලා තියෙන ගෑවිලා තියෙන නමුත් ඇල්ලීමක් නැහැ. ඕන තරම් හොල්ලනකොට හැලෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ තෘෂ්ණාව පිළිබඳ ආකල්ප මේ වෙනස මේ ඒ පුද්ගලයාගේ සංසාරේ ගිනව උපනිෂේ සම්පත් වල හැටියටත් මේ සංසාර බය පිළිබඳව தත්ත්වයක් ਸਰවඥන්සේ පෙන්නලා දෙන්න හදන කාරණා පිළිබඳ අවබෝධය මතින් මේ පුදුමාකාර දෙන්නෙක් අතර වෙනසක් තියෙනවා. ඒක නිසා මේ ආර්ය භාවයට යන්න, කල්යාණ මිත්‍රත්වයට, සත්පුරුෂ tattවයට, සත්පුරුෂ ධර්ම වලට යන්න හදන කෙනා මේ තෘෂ්ණාව හොඳයි භද්‍රයි මංගලයි කියලා හැසිරෙන මිනිස්සුත් එක්ක හැසිරෙන්න ගියාම බුද්ධමාකාර මේ සත්‍යකින් සම්පජන්‍යකින් වැඩ කරනවා. ඒ මොකද මෙයා අතින් වචනයක් හරි කියවුනොත් ඒ කර්මිනුද වෙන්නේ නොකිය යුතු නොදැනිය යුතු දෙහියට හැපෙන වචන කතා කරනවා කියන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයෝ ගිහියට නික්පෙන දවසේ ඉන් තාත්තා පුණුම සන්තෝෂකින් ඇවිල්ලා කිව්වේ මේ පුතෙක් උපන්නයි. මම යන් කගේට ගිය මනුස්සය එන්නේ ඉස්සලා පයින්ට කරේ කරිය පුතෙක් උපන්නච්චි. ආහුක් උපන්න බද්ද මේ ආහු ජාතම් බන්දරන් ජාතම්. ඒක නිකන් සාමාන්‍ය බැලුවොත් එහෙම මොන තරම් මේ නොකිය යුතු සඳහන් නොකළ යුතු දෙයක්ද මේ මේ රත්තරන් පැටියෙක් උපන්නේ රජගෙදර. භක්විත නැති කරන්න පුළුවන් මිනිස්සුගේ දාව. එයාට ගිහිලා කියනකොට කියනවා රාහු ජාතම් බන්ධන ජාතම්. හොඳ වෙලාවට මේ පණිවිඩකාරට ඇහුනේ රාහුලං ජාතම් කියනවා. කිව්වේ රාහු ජාතම් කියලා. ඒ කියන්නේ රාහු කම්පන්නයි කියලා කියන්නේ අර පැත්තෙන් කියන්නේ මොකද්ද මේ නරක අසුරේන්ද්‍රය. රාහු අසුරේන්ද්‍රය. මේ රාහු කම්පන්නයි කියන වැඩේ ඉවරයි. ජොම් බාස්ටර් කියා කියන එක කියන්නේ. කියුනේ රාහුල කියලා. ඉතින් මං සකිල කිව්වා අන්න මේ රාහුල උපන්නයි කියලා කිව්වා කියනවා. ආයෙත් රාහුල කියලා නම් තිබ්බා. ඒ තරම්ම මේ වචන කියවෙනවා ඒ වෙලාවේ මේ රාත් වෙලා නෙමෙයි මේ. මේ හතර පෙර නිමිති දැකලා සංසාර බය දැකලා මම මේකෙන් ගැලවෙන්න ඕන කියන වෙලාවේදී මේ ළඟදී ආවා ඒ දෙන්නේ වෙන කෙනෙක්ගේ මෙහෙයමකට ආවේ ඒ මේ දරුවෝ නෑ. ගොඩාක් කල් වැදලා. බොහොම සාර්ථකව ජීවත් වෙනවා. දරුවා ඉතින් මයිලකට ඇවිල්ලා කතා කරුවා ඉතින් මම ඇහුවා දැන් මොකද්ද ඕනකන් දරුවෙක්ද ඕන කරන්නේ නැත්නම් මේ ටීචර්ට ගොඩේන්නද ඕන කරන්නේ දුකද්ද සැපද්ද කියලා සම්පූර්ණ මත දෙකක් එක්කෙනෙක් කියනවා කතා කරන්නේ නැහැ වෙච්චි ශෝකේ මට සියල්ලම ලැබිලා තියෙනවා මෙහිම අපි දෙන හොඳ ජීවත් වෙනවා මේ අනිත්තරේ කිලාව මෙහි කිලාව අර ගුරුකම් කරා මේ ගුරුකම් කරා අපි ගුරුකම් කරන මිනිස්සු නෙවෙයි දරුවෝ නැති එක ගැන ඉතින් ඒක පාර්ශවයක් කියනවා මේ මෑතක ඉඳලා සංහිඳ භාවනා කරන කෙනෙක් මට හම්බෙලා තිනවා මට දැන් හොඳටම තේරෙනවලු දරුවෙක් නැතිකම මට විශාල වාසනාවක් කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා කතා කරලා අනිත් එක්කන ඉන්න තැන දිගින් දිගට කියන්න පටන් අරගත්ත මේක මට වෙච්ච ලාභයක් කියලා. ඉතින් මට හරිය මොකද වගේ අහගෙන ඉන්න මොකද එක පැත්තක් 100 100ක්ම කනගාටු වෙනවා අනිත් පැත්ත 100 100ක්ම රන්දු වෙනවා. මේ මේ කාරණා එයා කියනවා මට හිතියානම් මට වුණානම් මොන තරම් බන්ධනයක්ද කියලා මට දැනුම් තේරෙන්නේ නැති එක හොඳයි කියලා. ඒක ඇත්තටම අර කපන්න බැරි යතින් බින්න වගේ කතාවක්. හිතියානම් ওই කතා කියන එකක් නෑ. නමුත් ඒ හරි කමන්නේ අවුරුදු ගාණක් බින්දවල ඇති කළ තේ නිසා මේ සාමාන්‍ය ලෝකයේත් එක්ක වැඩ කරනකොට විශේෂයෙන් මේ තෘෂ්ණාව කියන එක අසුබ මේ දුමංගල අබද්ද්‍ර කාරණාවක් කියන එක තේරුම් අරගන්න උත්සාහ කරන කෙනෙක් මේ තෘෂ්ණාව පිටවසේ මෙච්චරම ආසාවෙන් සිවුරට මෙච්චර ආසාවෙන් පින්දපාතයකට මෙච්චර ආසාවෙන් සීනාසයට මෙච්චර ආසාවෙන් බීත් වලට මෙච්චර ආසාවෙන් දඟලනකොට හිතනවා මොකද කරන්නේ මේ මනුස්සයාගේ ආසාවනේ තියෙකට ඉතින් මේ ඒක දොස් කියගයි මනුස්සයාට තියෙන අමාරුවද නමුත් තේනෝ එකතු කරගන්නේ කිරන්න මයින්ඩ් බැරි බරක් ඕක අන්තිමට මේ කන් ඇඳින් ඕක අයින් කරන්න වෙන්නේ උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් නඩක් ගාලා ආපු ක්‍රමයේ ඩක් කරලා දාත හැකියි කන් ඇඳින් අයින් කරන්න වෙන්නේ වැලිපියෙන් මේ වැලිපිය ගන්නවා වගේ ගෙව ගෙව අයින් කරනවා. ඒ වගේ කඳු ලං කරගෙන වෙන් කරන්න ගියාම කොහොමද කියලා. ඒක නිසා සර්වඥාචෝයි භාගෙට hina වෙලා ලෝකෙ දිහා බලන ඉන්නේ අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක් මිනිසුනේ කවදා වෙද සැනසීමක් කියලා වැඩිම බන අහනවා. අහුවට මොකද පුරාම කරන්න වෙනස් කරන්නේ. පුරාම කරන අඩු ගන්න හිතන ලාභ සත්කාරات ලැබුණා. එන මොකක්වත් ඒවා නිලයක් ලැබුණා. ඉතින් ඒක දිහා බලනකොට මේ මේකේ තියෙන කලුසුදු වෙනස නිසා මේක මේ ලෝකාගමක් බවට පත් වෙයි කියලා හිතන්න අමාරුයි. බුද්ධාගමක් වගේ එකක්. ඒ නිසා ගාන්ධිතුමා ගාන්ධිතුමා නෙවෙයි නේරුතුමා කියලා තියෙනවා මේක සරුවචන දේශනාව ලෝකයේ සීල දෙනාටම ගැළපෙයිද නැද්ද කියලා නම් මට නම් සාහිතික වෙන්න බෑ. හැබැයි මට එකක් කියයි වැඩ කෙරුවොත් ප්‍රතිපදා වැඩ ප්‍රතිඵල දෙන බව නම් සාහිතිකයි කියලා කියනවා. ප්‍රතිඵල නම් දෙනවා. ප්‍රතිඵල දෙනකොට මේ මිනිසයා උන්ව පරිණාමය සිද්ධ වෙන්න ඕන. අපි මෙතෙක් කල සංසාරේ කෙරුවේම දැන හෝ නොදැන වංචනික හෝ ඍජුව මෙන්න මේ කියන අසුබ දුමංගල මේ තෘෂ්ණාව එකතු කරන්න වැඩ කරේ. ඕක එකවර නැති කිව්වොත් ජීවත් වෙන්න බෑ. මැරෙන්න වෙනවා. ඒ නිසා මේක දැනගෙන මින් ඉදිරියට තෘෂ්ණාව නැති කරන පිරිසක් එක්ක තෘෂ්ණාව නැති කරන අදහසෙන් එකතු කරන එකතු කරන දේවල් පිළිබඳ සතියෙන් කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ වෙනවා <clears throat> අපිට අර දිශෝදිසං යන්තං කෛරා වේරි වාපන වේරි නම් මිච්ඡාපන හිතං චිත්තං තපාපියෝනං තතෝ කරේ කියනා වගේ අපිට හතුරෙක් විසින් හතුරෙකුට කරන්නාට වැඩිය භයානක මේ විනාශයක් මේ තෘෂ්ණාව ගන්න. තණ්හාව කරනවා අපිට. ඉතින් අපි හිතන එක අල්ලපු ගෙදර මියා කරන්නේ කියලා. අපි තමයි මුස්ලිම් මිනිස්සු කතෝලික මිනිස්සු හීන වින කරනවා කියන්නේ. වින කරන්නේ තෘෂ්ණාවමයි. ඒ තෘෂ්ණාව අපි අල්ලගත්ත ප්‍රමාණයමයි. වින කෙනෙක් මට තෘෂ්ණාව ඇති කරවන්න බෑ. මට වෙන කෙනෙකුගේ තෘෂ්ණාව නැති කරන්න බෑ. ඉතින් ඒක නිසා මෙතන 100%ක්ම මිනිස්සයා තමන්ම තමන්ගේ ගැලවුම්කාරයා කියලා දැනගෙන අන්තිම කවදාකවත් මේ අදහස එන්නෙම නැහැ කියලා කියනවා මේ ස්වයම්බූව. Tamandම කවදාකවත් හිතෙන්නේ නැතුළු මේ තෘෂ්ණාවයි මට කරදර කරන්නේ මම්මයි තෘෂ්ණාව වඩන්නේ කියලා ඒක පරතෝഘോഷයක් විය යුතුයමයි කියලා තියෙනවා. වෙන කෙනකින් ඇහෙන්නම ඕනේ. ඇහෙන අහන්න නැතුව අවබෝධ කරගන්න පුළුවන් එකම කෙනා බුද්ධ කල්පිතේ එක ਸਰවඥන් වහන්සේ නමක් විතරයි. උන්වහන්සේ තමයි ධම්මචක්ක පවත්තන්නේ. පැවැත්වුවාට පස්සේ කාටවත් මේක මේ නිකමට හිතෙන්නේ නෑ මම මේ ආසාවෙන් එකතු කරගත්තේ වසක් අවමංගල්‍යයක් දුමංගලයක් කියලා. ඉතින් ඒ නිසා බුදුජානසයා 100ක් අල්ලන තැන ඉඳලා 100ක් නොඅල්ලන තැන දක්වා යන්න තමයි ගොරෝසු දෙයින් පටන් අරගෙන ගෙවා දාන වැඩ පිළිවෙලට යන්නේ. ගෙව ගෙවා ගෙව ගෙවා යන. යනකොට යනකොට යනකොට මේ විමෝචය අතහැර දැමීම. ගෙවා දැමීම සිද්ධ වෙන්න පටන් අර ගන්නවා ඕන තැනක නතර කරන්න පුළුවන්. පරිවිතික මට්ටමේ කෙලස් ගෙවා දානවනම් ඔබේ සිල් දක්ලා නතර වෙන්න පුළුවන්. පරිඋත්තාන මට්ටමේ ගෙවා කෙලස් ගෙවා දානවනම් සමත මට්ටමින් නතර වෙන්න පුළුවන්. අනුසය මට්ටමක් ගෙවන්නේ නැතුව කවදාකවත් මේක ඉවර කරන්න බෑ. ගහක් කැපුවට හරියන්නේ නැහැ. මුල තියෙනවා නම් ආය ආවත් දළු වෙනවා වගේ මුලත් එක්කම ගලවලා දාන්න ඕන කියලා අනුසය මට්ටමට දාන්න පටන් අරගත්තා නම් මේ මේ ඔය ගාථාවේ තියෙන මුල් අර්ථය නෙවෙයි අතුළු අර්ථයකට යන්නේ. අතුළු අර්ථයට ගියාට පස්සේ එවැනි පිරිසක් එක්ක හිටියොත් ලේසි. නමුත් එවැනි පිරිස හරි අමාරුයි. ඒක තමයි අර මාතංගණන් හතිරාජා ගැන කතා කරලා තිබුණේ. සත්‍යේ ලැබේත නිපකං සහයං සද්දින් චරං සාදු විහාර ධම්මං. ඉදින් උඹට ලැබෙන්නේ නම් නිබඳව හැසිරෙන්න පුළුවන් සාදු මේ සහචරය හිටපන්. මේ ගාන ගාතාවේ තියෙනවා මම සාරසංගේ කල්පලක්ෂය කියුවා මට කවුරක් හම්බුනේ නැහැ කියලා. අපි හිතනවා මේකම ලොකු හාමුදුරන්ගේ එකම ගෝල පිළිස එකම දන එකම බත්තලිය කාගෙන ඉන්නකොට තියේ කියලා. කවදාකවත් නැහැ අපි කොහොම කරුවක්වත් තණ්හාව කියන එක අපි හැම කිල්ලෝට එකම තියෙනවා. ඒක දන්නේ එක නම් මම හිතනවා බොහොම ලොකු දෙයක්. මට තියෙනවා මට මෙච්චරක් තියෙනවා ඔබටත් තියෙනවා කොච්චරක් තියෙන කියලා බලපන් කියන එක නම් හොඳයි. නමුත් තෘෂ්ණාව කියලා කියන්නේ නරක දෙයක්. මේක ගැන ඉගෙන ගන්න එක හොඳ නෑ. මේක ඉගෙන ගන්න එක පව් කියලා පැත්තකට කෙරුවොත් නම් කවදාකවත් ගැලවෙන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා අපි එකිනෙකාට ආදර්ශ ආදාශයක් වෙලා ආදර්ශයක් වෙලා හැකි තාක් දුරට අපි කෙරෙන අඩුපාඩු කන්තික පිනිපිනි දැක දැක ගිවාදමන අදහසින් කරගෙන කරගෙන යනවනම් මේ එකට එක තියෙන්නේ. මේ බුදුන් වහන්සේ නිතරම කියන්නේ එකයි එක චිත්තක්ෂණයක් මෙනෙහි කරුවොත් ඒ චිත්තක්ෂණය ගලවන්න පුළුවන්. ඊගා චිත්තක්ෂණයට හම් වෙන්නේ නැහැ. ඊගා චිත්තක්ෂණය මෙනෙහි කරුවොත් ඒ චිත්තක්ෂණය ගලවන්න පුළුවන් ඉත්තලයකින් පුංචි ගැම්මක් දෙනවා. කුසලයේ කුසලයට තල්ලුවක් දෙනවා. නමුත් නොවැරෙන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කරන වාර ගානයි මෙනෙහි නුවරන නොකරන වාර ගානයි ගත්තාම දවසක එක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරනවා. ගණන් හදලම කියනවා. එක තප්පරයකට භාවනා කරනකොට එක සැරයක් මෙනෙහි කරනොත් විනාඩියකට 60 චිත්තක්ෂණයක් පිරිසුදු වෙනවා. විනාඩි 5ක් භාවනා කරනවා නම් 300 වාරයක් හිත පිරිසුදු වෙනවා. මෙච්චරයි අනික හරි ඔක්කොම ඉතින් අනිත් පැත්තට දානවා. ඒ නිසා මේ මෙනෙහි කරන වාර වැඩි කරන වැඩි කරන යනවා කරන කරන ප්‍රමාණයට මේ විමෝචයේ ගවා දැමීම හලා දැමීම සිද්ධ වෙනවා. ඉතින් ඒක නෑ වෙන මේ වෙන කේන්දරයක්වත් වෙන සමීකරණයක් මොකක්වත් නැහැ. හරියට දැනගන්න ඕනේ. හරියට මේ දකින්න වෙලාවේදී දකින්න බව මෙනෙහි කිරීම වගේ ගැඹුරක්. අහන වෙලාවේදී අහන ගම මෙනෙහි කරන ගැඹුරකට ගියොත් හරියට හරියට මේ මෙනෙහි කිරීම වැඩ කරනවා ආනාපානේ භාවනා කරලා කරලා කරලා ආනාපානේ 100 100ක්ම ගෙවා දාන්න කිට්ට අවස්ථාවක් වගේ එතකොට ආනාපානේ පේන්නේ නැතු වෙනවනේ අන්න ඒ වගේ තමයි දකින්න වෙලාවේ දැකීම මෙනෙහි කරනවා නම් දැකීම නොපෙනී යනවා අහන වෙලාවේදී ඇහිම මෙනෙහි කරනවා නෑහුවා වගේ වෙනවා. රස බලන වෙලාවේදී රස මෙනෙහි කරුවොත් කයම කන්න බැරුව යනවා. ගඳ බලන වෙලාවේදී ගඳ මෙනෙහි කරුවොත් ගඳේ ආස්වාදේ නැති වෙනවා. කයේ එන වේදනාව හෝ සැප වෙනෙහි කෙරුවොත් ඒකේ දුක් සැප වෙන දැක්කේ නැතු වෙලා යනවා. මනසට එන නිවර්ණ නිවර්ණ වශයෙන් මෙනෙහි කෙරුවොත් ඒව නාවා වගේ වෙනවා. ආවට මොකද නාවා වගේ වෙනවා. ඉතින් ඒක අර ආනාපාන ගෙවල දමිල්ලෙන් තමයි අපි දැක බලාගන්නේ. නමුත් මෙනෙහි කිරීම වහවහ වහවහ එන්නකොටම කරන්න පුළුවන් නම් ආනාපානේ විනාඩි ගණන් භාවනා කරලා ඇති කරගන්න මේ සංවිද්‍යාව දකින්නකොටම දකින්නයි කියලා මෙනෙහි කරලා ගන්න පුළුවන්. ඒක තමයි මේ ක්ෂණික සමාධියේ තියෙන වටිනාකම. එතකොට කෙලෙස් තියෙනවා. යන නෙළුම්පතේ වතුර වගේ තමයි. කෙලෙස් තිබුණාට මේ ස්මියරින් නැගෑවිලා නැහැ. ඇනිලා නැහැ. හෙල්ලෙනකොට ඒක වෙනම වැඩ කරනවා. අන්න ඉතින් යනකොට නම් තේනවා ਸਰවඥාන්තේ නැතුණාට ධර්මයේ තියෙනවා. ධර්මේ ක්‍රියාත්මක වෙනවා නම් අපි මෙතෙක් කල හොඳයි කියපු දේවල් නරකයි කියන්න වෙනවා. මෙතෙක් කල ඕනෑ කියපු දේවල් එපයි කියන්න වෙනවා. මෙතෙක් කල දුමංගල නරකයි කියාපු තණ්හා දුරු කිරීම මංගල කාරණාවක්, භද්‍ර කාරණාවක් නිවනක් කියන්න වෙනවා. ඉතින් ඒකට මේ මිනිස්යාගේ පෞරුෂත්වයේ රුචියල්කම් වල වෙනස් වීම තමයි ඔය සෝවාන් මාර්ගයෙන් පළවෙනි වතාවටම කඩලා යන්නේ මේකතු කරන අටුව, මේකතු කරන මල්ල, මේකතු කරන ගේ වැට කඩලු කඩලා යනවා. ඉතින් රකින්න දරක් නැහැ. හම්බ කරුවට තියාගන්න දරක් නැහැ. ඔය වලහා මී කඩනකොට ඌ උඩට ගිහිල්ලා මීවදේට උට මීමැසු ගහන්න බැරිලු. ඉතින් ඌ මීවදේට අත දාලා කෙලිම ගන්නවා. අන්න වල වද ගොඩක් තිබුණොත් ඌ කරන්නේ මේ වැලහින්න පිටිපස්සේ ඉන්නවා කියලා කඩ කඩ කඩ කඩ වල්ලෙහාට දානවා. ඌ ඌ තනි අතින් අල්ලගෙන කකුල් දෙකෙන් එල්ලලා කඩ කඩ දානවලු. ඉතින් වැලහින්න පස්සේ නෑ. මීවැද්ද මේක දැනන කරන්නේ ඔක්කොම ටික අරගෙන දුවනවා. මේක පිටිපස්ස බලනකොට දාපුවද එකක්වත් නෑ අර දුවන මිනිහ දැක්කම ලෝනවලු මරන්න එනවා. ලෝකේ වලාමී කදන්නා වගේ ඌ අරගෙන අරගෙන දැම්මට අරගෙන එකතුවක් එන්නේ නැත්නම් ඌට බුද්ධියක් නැහැ. ඒක තමයි සුවන් වුණාට පස්සේ කරන සෑම ක්‍රියාවක්ම සුවන් වුණාට රහත් වුණාට පස්සේ ඇත්තටම සුවන් පස්සේ තේිනවා මේක පිම්පව් දෙක නැහැ හැම කරන ක්‍රියාවකම තියෙන අභ්‍යාගත ස්වරූපේ. ඇසීමක් නැහැ. ඉතින් ඒක වෙන්න නම් මට තියෙන තෘෂ්ණාව නැත්නම් මම මාගේ කියන තණ්හාමාන දික්ටි එහෙම නැත්නම් මේ මගේ ලාභ සත්කාර අපේ කියන ගති දැන් මෙන්න මෙතන ඔය එකක් ගහලා තිනවා මමත් ගෙනල්ලා ගහගත්ත බව හැබැයි ලෝකෙ තියෙන කැතම වචනේ තමයි මම කියන එක හොඳම වචනේ තමයි අපි කියන එක කියලා ගහලා තියෙනවා. ඊර රියා කණිපත්ත කියන්නේ. කවදාකවත් අපිට බෑ නිවන් දකින්න. අපි ආවනම් සංසාරයට අහුවෙලා ඉවරයි. මම වෙන්න ඕනේ නිවන් දකින්න. ඉතින් ඒ නිසා මේ වගේ පෝස්ට් වලින් හතරමං හන්දිර ගහලා තියෙනවා. මම කියන්නේ අන්තිම කැත වචනය අපි කියන්නේ බොහොම හොඳ වචනයක් කියලා. ඉතින් මිනිත්තු එක දවසක් මයිත් එක <laughs> මයිත් එක පැය කාලක් වමාරක් කරේ ධර්ම සාකච්ඡාවක් කරුවා කට්ටිය. හදිසිය යන්න ලැහැතිලා. එකම කෙනෙක් විතරයි ටිකක් කළා හුඟන් දුන්නේ. ඒකල මෙතන විනාඩි 10ක් විතර ඉල්ල ඔක්කොම කියෙව්වා. ඉතින් ඒකත් කියවන නිසා මම සක්මන් කළා. එකම කෙනෙක් හිරපුතුතාට කියනවා ස්වාමීන් වහන්සේ මසුරන් වචන ටික මම හිතුවා මගේ බණ ගැන කියන්නේ නෑ අර පිටිය ගහලා දෙන්නේ කියලා. මසුරන් වචන ටික සාත පිටිය ගහලා දෙන්නේ කිව්වා. මට ඒ කතා කරන විදිහට මගින් ඇති වචනයක් හේතුල වැඩක් නැහැ. ඒ නිසා හරි ආසයි හොඳම වචනේ අපි කියලා කියනවා. ඇත්තම වචනේ මම කියලා කියනවා. බුදුරජාණන්සේ ධම්මපදයේම කියලා තිනවා උඹ උඹේ වැඩක් බලාගන්න. තමන්ගේ වැඩක් බලාගන්න කියලා. අනිවාර්යයෙන්ම බුදුමාකාර මේ sannivedanaya තියෙන්නේ බුදුම විෂම ස්වරූපයක්. ඉතින් ඒක හරි පුදුමාකාර හාස්‍යයක් සහ පුදුමාකාර සාහිත්‍ය රසයක් වෙනවා. මෙන්න මේක අදහන මේක ක්‍රියාත්මක වෙන කණ්ඩායමක් මේක සාකච්ඡාවට ගන්නකොට. ඒ කියන්නේ මේ ලෝකේ කියලා කියන්නේ වීදුවක් ළමා වැඩක්. බුදුහාමුදුරුවෝ විතරයි හරි වැරදි කියලා දීලා තියෙන අත්‍යත් මේ ලෝක දිහා බලනකොට මේකේ තියෙන මේ ඔළුවෙන් හිටගෙන ඉන්න ස්වරූපේ බොරු කකුල් බැඳගෙන අදින ස්වරූපේ බලනකොට අර මේ බටේර මානසික කියලා මෙච්චරම මුළු ලෝකෙම දුකේ විහිල්ලා තියෙන කියන බුදුහාමුදුරුවෝ දුක් හාස්‍යයට හරවන ක්‍රම අසීමිත ප්‍රමාණයක් කියලා දීලා තිබෙනවා. දුකෙන් විහිළු උපදව ගන්න හැටි. දුකෙන් සාහිත්‍ය උපදව ගන්න හැටි අසීමිත ප්‍රමාණයක් තියෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා හුඟක් ඔය උපමා කතා තියෙනවා. සෙන් කතා තියෙනවා. අන්තිම දරා ගන්න බැරි දුක මේ කතාව සඳහා විහිළුවක් බවට පත් කරගන්න. හරි ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ ගාථාවේ මත් නම් තේරෙන්නේ තියෙන්නේ ඒ තෘෂ්ණාව පිළිබඳව දීලා තියෙන අර්ථකතනය මේ ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් සහ භෞතික කාම ලෝකයේ පැත්තෙන් බලනකොට ඒ වෙනස තේරුම් අරගන්න කවදාකවත් පොතක් කියවලා තර්කෙන් හෝ ගුරුවරයෙක්ගෙන් ගන්න බෑ. හොඳට භාවනා කරලා බලන්න ඕනේ ආනාපානෙ හොඳට වැටෙනවා නම් හොඳයි කියලා යෝගාවචරය හිතන්නේ. ඇත්තටම නම් ආනාපානෙ වැටෙන්නේ නැති තැන තමයි ආනාපානෙ හොඳම තැන. වේදනාවෙත් තාමත්ම සුඛ වේදනාව අධික නම් හොඳයි කියලා හිතාන ඉන්නවා. ඒක ඇත්තටම දුක් වේදනාවගේ පෙළෙන දෙයක්. සැප දුක නැති තැන තමයි හොඳම තැන. මිනිස්සු හිතන හොඳ නරක දෙක හොඳයි කියලා. ඔය දෙකම කුණු බාල්දිය උපේක්ෂාවයි හොඳම තැන. ඒ ඔක්කොගෙම මැදයි හොඳම තැන. නමුත් අපි කොච්චර අන්තවලට ගිහිල්ලා ගුරුතු දේවල් හොයනවාද කියනවා නම් දෙක අතර මැද මැදක් තියෙන බව දන්නේ නැහැ අපි. ආශාව ප්‍රසවාස දෙක අතර මැදක් තියෙනවා කියලා දන්නේ නැහැ. හිතීල දෙකක් අතර මැදක් තියෙනවා කියලා දන්නේ නැහැ. දුක් වේදනා සුඛ වේදනා අතර මැදක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඉතින් අපි දෙපැත්ත අල්ලගෙන අර සැලෙන දෙක අල්ලගෙන අයියෝ කොට දාපු මාළියෙක් වගේ කිය ගැහි ගැහි ඉන්නවා. ඉතින් කවුරු හරි බෙන්ලා දුන්නොත් ওই දෙකේම උඹයි අල්ලගෙන ඉන්නේ. ඔක අතෑරියොත් උඹ වැඩෙන්නේ මැදට රැපදනකට කියලා. ඒක ඉතින් පරතෝ ഘോഷයෙන්ම ගන්නවා. කවදාකවත් අපි දෙන කෝකට හරි එල්ලෙන්නවත් තියෙන මේ ගොරෝසු තන විතරයි අනේ හොඳයි කික එල්ලෙල්ලි ඒක විඳවනවා. ඕක අතහැරියොත් වෙන්නේ ඉතින් හොඳ තැනකට අපි වැටෙන්නේ. විශේෂයෙන්ම අර සීලක ඉන්න සිල්ලුතුන් ආශ්‍රය කරන බුද්ධෝත්පාද කාලවල ඒක සැලකිලිමත් මිනිසයා ওই දේවල් වැහැලුණයි කියලා අපිට ලොකු හානියක් වෙන්නේ අපි වැටෙන්නේ ඊට වැඩිය හොඳ තැනකට බවයි මගේ ජීවිත අත්දැකීමෙන් කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වතකක් මත කිව්වා 1930 ගණන් වල කොළඹ ඇවිල්ලා ඉන්දියාවෙන් ගෙන්න ගත්ත ගුරුවරයෙක් ඇවිත් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කරන හිටියා ඒකවා දායක සභාව විසින් දෙන මුදල් වලට මේ මේ වාරණ පාර නෙමෙයි මේ. පොල්ගස් වගේ පන්සලක නතර වෙලා. ඉතින් හිතන්න මාතර ඉපදිච්ච මිනිස්සේ කොළඹ ඇවිල්ලා වැල්ලවත් ඉගෙන ගන්න අවුරුදු 3ක්. ඒ පහරටම දායක සභාව කිව්වලු සල්ලි ගෙවන්න බෑ එන්නේ කියලා පන්සලට. පුදුමාකාර කනගාටුකෝ ඉච්ඡාවන් ගත්තේ කොයි ඇති වුණලු අනේ දුප්පත් වෙලා ඉපදිච්ච නිධානේ මට මේ සේරම. ඒ කාලේ ඉගෙන ගත්තා නම් මම කොතනද හිටියේ කියලා. කිනෝ උනාට බැරි වෙලාවක් මට දා හරි ගියා නම් මම කොයි වගේ තැනකටද කඹරන්න වෙන්නේ කියලා. අද මේ තියෙන විවේකේ මට හම් වෙයිද කියලා අහනවා සුදුසුකමට මම ගියානම්. මට හිතුනේ දා මහා කාලකන්නිකමට මේ මගේ නොලැබීම නිසා මට මේ වැඩ ඔක්කොම කඩලා ගියයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ ලොකු සංස කියනවා අපි හරි මාර්ගයේ තියෙනවා අපි ඩොක්කක් ඇනලා කණෙන් ඇදගෙන කියලා දාන්න හොඳ දැනකට. ඒක දඬුවමක් වගේ පේන්නේ. නමුත් කණෙන් ඇදගෙන කියලා වැටෙන්නේ හොඳ දැනකට. ওই දේ හරි ගියා නම් හරියන්නේ අපි නරාවලකට. අපේ ශක්තියෙන් අපේ ධෛර්යයෙන් ගිහිල්ලා ගියා නම් අනිවාර්යයෙන්ම නරාවලකට යන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට කියනවනේ ඉංග්‍රීසි ඉගෙන ගනින් කියලා. දැන් වරක මේක ඉගෙන ගන්නේ නැහැ. ඒක ඉගෙන ගන්න එක දෙයක් ඇත්තේ නැහැ. නොඉගෙන ගත්තා වගේ ඉන්නකොට අන්න වාතය. මම දැන් මම මේ කතා කරන්න ගියාම ගොඩක් දුරදි කියනවා මේ ඒක නිසා මොකක්වත් මම හිතන්නේ විනාඩි 45ක කාලයක් විතර අපි අරගෙන තියෙනවා. මම ආදරව සාදරව ඉල්ලා සිටිනවා මේ කියන කරුණු දේවල් පිළිබඳව හෝ ගාථා මත හෝ භාවනා මත හෝ ප්‍රශ්න මොනවද තියෙනවා නම් අනික් කට්ටියගේ සුදු දිව්‍ය සලකලා ප්‍රශ්න මාර්ගයෙන් ඉදිරිපත් කරන්න කියලා. වර්තමානයේ මොනවා සිල්පතේ යන ගියද අවිඥාන දැන. සිල්පතේ නොයරෙන පටන් ගන්න කියලා ප්‍රයෝජනේ සලකලාගන්නේ. අහාරෙන් ප්‍රයෝජනේ සලකව කාටක ප්‍රයෝජනේ වටිනාකම දෙන නැත්නම් සිල්පතේ වටිනාකම. එතෙන්දි අහලාදී නකොට වෙන්නේ අර අඩු ලම්බුද යනවා වැඩි ලම්බුද කරනවා මුලක් කරලා කියන්නේ වටිනාකම් දෙන්නේ. ඕක ගබඩාව කරනකොට එන අදහසක්. කරන්න දෙයක් නැහැ. මටත් ඕක පැහැදිලිවම ඇවිල්ලා තිබුණා. මන් දිහා බලනකොටත් මට තේරුණා මෙච්චර වස්තු ගොඩක් තියෙනවා. අපිට මේක පාවිච්චි කරලා මේකට පින් ලැබෙන්න දෙන්න පුළුවන්. දීපු මනුස්සයාට පිනක් උපයලා දෙන්න පුළුවන් කියන අදහසෙන් අත තිබ්බනේ අල්ලන්නේ ලොකු මේකට තමයි. හොඳ මේක තමයි අල්ලන්නේ. ඉතින් එතකොට පේන පටන් අර ගන්නවා මේ වස්තු වලින් අපිව මොහොනේ කරන්න පුළුවන්. පරිසරේ මොහොනේ කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එහෙමනම් ගෑගෙන ආධිරාජ්‍යවාදී ක්‍රමය හොඳයි. පාන්න නැත්තම් කේක් කපලා කියලා ඉන්න එකයි තියෙන්නේ. කිසිම දෙයක් සලකන්නේ නැතුව. අපිට ඒක නෙවෙයි කරන්න දෙන්නේ. අපි තීරුම් අරගන්න ඕනේ මේ වගේ තැනකට ආවට පස්සේ අපේ මත අදහස් මතිමතාන්තර සේරම මේ ආහන දකින්න දෙයින් තීන්දුව වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔක්කොම මේ පොඩි తాවකාලික අපේ ගමේ කියන්නේ පටවට හම්බේ හදවට හම්බෙච්ච පටරෙද්ද වගේ කියලා. හදවා කියලා කියන්නේ අනුගේ කුණුරෙදි හොදන මිනිස්සයා. ඌට පටරෙද්දක් දුන්නොත් කවුරු හරි හොදලා දීවන් කියලා ඌ හිතා ගන්නවා යකෝ දැන් මට පටරෙදි හම්බෙන්නේ කියලා. නමුත් ඒක දුන්නේ ඌට හොදලා දෙන්නයි. ඌට අයිතියක් නැහැ. දැන් පටරෙද්ද හම්බෙච්චාම මොකද කරන්නේ? මගුල් ගලවලට ආයතකට දෙනවා. ඒ රදවට ඒක තියෙන අයිතිවාසිකමක් තියෙනවා. ඕනේ ඕනේ ගෙදරකට පියම් බඳින්න පිළිකර බඳින්නේ. හද හැබැයි හොදන්න තිබු රෙද්ද අරගෙන ඌ හොදලා ඒකට හයරකට දීලා අරගෙන ආය හොදලා දෙනවා. ඉතින් නිසා ඒක පටරෙද්දක් වුණොත් ඉතින් රදවට ඒක ලොකු දෙයක් නේ. නමුත් මේ අපිට හම්බෙච්ච රාජකාරිය අපිට හම්බෙච්ච නිල තේරම රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ අපිට තියෙනක හොදලා දෙන එක විතරයි අපිට හිතන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව අරකට ගන්න ගතිය. ඒක කියන්නේ ඇසියුමින් කියලා ඒ වස්තු වලින් අපිට ආරෝපණයක් එනවා. කවදාක හොඳට හිටින්නේ නැහැ. කවදාකවත් හොඳට හිටින්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවට තමන් අර බුදුහාමුදුරුවෝ කිව්වේ පාරායිනේ වැටලා තියෙන මුදල් ප්‍රමාණයක් හෝ තමන් ඉන්න කුටියට නිදාණයක් තියෙනවා කියලා දැනගත්තොත් රෑ යන්නේ කියලා. රෑක යන්නේ කියලා තියෙනවා. මොකද ඒක මේ මගේ හිතට ආවට පස්සේ ඒක මම එපා වුණත් නොකිය ඉන්න මට බෑ. කියපු ගමන් ඔකට විශේෂයෙන්ම උනන් දෙන්නේ හොරා. ආපු ගමන් කරන්නේ ඌව මරන්නයි. අරල ඌට වස්තු ඕනේ. ඒ නිසා දැක්කොත් මුදලක් දැක්කොත් සර්පෙක් වගේ තරකන්නේ. අහම්බෙන් හරි Taman ඉන්න කුටියට නිදානයක් තියෙනවා කියලා දැනගත්තොත් රෑ යන්නේ කියලා තියෙනවා. මේ තරම්ම ඉවගේ මිනිසුන්ගේ මේ මේ හිත් දූෂ්‍ය කරනවා. ඒක හොඳට පේනවා ඔය ගංගේවල් වල ඉන්න මිනිස්සු කොළඹට ආපහම මොකද වෙන්නේ කියලා. වලට ආමනසු පිටට ගියහම මොකද වෙන්නේ කියලා. ආයෙ මොකුත් නැහැ කරකොලත ඇවිල්ලා. මොනම දෙයක්ක තේරුම් කරගන්න බැරුව යනවා දරා ගන්න බෑ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය කරලා තියෙන මේ බාහිර වස්තු තාන්න මාන නෙවෙයි ඇතුළත සීලී. ඇතුළත සමාධිය, ඇතුළත ප්‍රඥාවයි. ඒ අතරමැද නැවත නැවත ඒ බණ භාවනා කරනත් එක්ක ගැළපෙන්නේ මම ඒකෙදි උගා කගේ කරනවා කේමනද ස්වාමීන් වහන්සේ. කිමනද බොහෝම ආයාසෙන් උඩට ඇවිල්ලා තියෙන හැබැයි ඕනකට වැඩි සීරියස් හිර කරගෙන හිටියා වැඩි. පුදුමාකාර වෙදී හරියටම කරන දේ අර පිළිමස්මෙන් තමයි කිරුවේ කවදාකවත් අතිරේකව ගන්නෙත් නැහැ කවුරුත් අතර බනින්නෙත් නැහැ හැබැයි ඉඟි කරනවා ප්‍රමාණය ඇති ඔය ඉතිහා ගියොත් තුමා මාරි වඩනවා ගොයියෝ කියලා ඒ ඥානගම සාංශ එච්චර මේක එහෙම ගියේ නැහැ උන්වහන්සේ සාමාන්‍ය මැදට වෙලා හිටියා කිමනවාද ඉතාමත් මේක මේක කර කරපු කෙනෙක් ඒ නිසා මේ මේ වැඩේ ඇත්තරම අපේ ජයචන්ද්‍ර මහත්තයා ඉපිරිතැලේ ගියා ඇවිල්ලා ගියාට බැලුවා කෙලවෙනවා කියන්නේ හරියන එක හරියනවා කියන්නේ කෙලවෙන එක සාංශ කියලා මට කිව්වනේ ඒක නම් ඇත්තටම නැත්තයි කිව්වා. අපිට යම් තැනක වැරදුනා නම් අපිට කනහලා වැදුනා නම් ඔරුවලක වැටුණා නම් එතන තමයි හරියන්නේ එතන තමයි සිහියලවන්නේ එතෙන් තමයි මම කවුද කියලා දැනෙන්නේ. හරි ගියා නම් සරුංගලේ නූල කඩලා ගියා වගේ අපිට අර කොටලුවාට සිංහාම හම්බුණා වගේ. පුදුමාකාර විදිහේ අපේ ඉන්ද්‍රයන් පාලනය කරගන්න බැරුව වෙනවා. ඒක නිසා මේ මොනවාද ප්‍රත්‍ය ඉදිරි පිටදී අපේ ඉඳුරන් দমনය කරගන්නවා කියන එක දුප්පත්කමට වැඩි අමාරුයි. ප්‍රත්‍ය නැති වෙලාවට වැඩිය හරි අමාරු ප්‍රත්‍ය වැඩි වුණාට පස්සේ කොහොමනම් කන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා එවැනි කෙනාට ප්‍රත්‍ය දීම කරන්න තියෙන ලොකුම විනාශය. අර මේ මේ නිසන්න වනේ වගේ බටලන්දක් බට යායක් තියෙන අයනේ මිනිහෙක් පුංචි මේ පැලක් හදාන බටපතුරු වියාගෙන ජීවත් වෙනවා. ඉතින් ළඟින් යන රුද්දෙක් දැක්කලු මේ මිනිහා කැලේම කෑල්ලක් වගේ. පොඩි කුටියක් හදාගෙන ඒක ඉන්න බටපතුට්ටියක් ගෙනගෙන වේලෙනවා හදනවා හරි ගසන මිනිහම කඩේට ගිහිල්ලා විකුණගෙන එනවා බොහොම සුළු ගාණක් හම්බෙන්නේ ඒකෙන් ජීවත් වෙනවා මොකක්වත් ගෙදර උපකරණ බට කැත්ත විතරයි තියෙන්නේ ඊපස්සේ සුද්දා ඉතින් කොහොම හරි ගයික් කෙනෙක් දාගෙන හරි ළඟට ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා බලනකොට මනසක තියෙන මේ ස්වභාවයට අනුව ජීවත් වෙන ගතිය නිසා ඒ කාලේ හැටියට මට සන්තෝෂ ගිලා මොන රුපියල් 10 11ක් දීලා ගිහින්. ඊ මට පතුරු කපණ එක හිතවලු රුපියල් 1000ක් මිනිසා කවදා දැකලවත් නැහැ. يعني ඒ දවස්වල රුපියලේ කාසි රුපියලේ කොළ තියෙන කාලේ. හම්බුනාට පස්සේ මිනිහා හිතාගත්තලු දැන් මේ රුපියල් 1000 බෙදෙන්න දැන් බට කපන්න යන විදියක් නැහැ. මේක අරගෙන ගිහලා බට කැලේ වැටුණා. ඒ නිසා ඒක කොට්ටයට දීලා මිනිහා ඉතින් ඉඳගෙන දැන් කල්පනා කරලා හිටියලු දැන් ඉතින් හරිනේ රුපියල් 1000ක් හම්බුනායි කියලා. මිනිහා දැනගත්තලු දැන් සුද්දා විතරයි මේක දන්නේ මං විතරයි මේක දන්නේ. මේක මාරු කරුවොත් ගම්මු දැනගන්න. මිනිහා ගන්න බැංකුත් නැහැ. කල්පනා කරලා හිටියලු ඒවල් බඩ ගිනිනවා. බඩගිනි වලට මේක මාරු කරන්න බෑ. ඔකල් දහ මාරු කරන්න විදියකුත් නෑ. බඩ කපන්න යන්න විදියකුත් නෑ. කොහොම හරි කරලා උලා කාගෙන හරි දවස ගත කළොත් පහුවෙන්දත් කල්පනා කරනවා. පහුවෙන්දත් බඩ කපන්න යන්නත් නෑ. ඊයේ කපපු බඩත් නෑ. පහුවෙන්දත් දවස ගත වුණා. ඉතින් එන්නේ එන්නේ එන්නේ මිනිහට තේරෙනවලු මොකද්ද? තුන්වෙනි දවසත් බලන්න හිටියලු. එළියට යන්න හිත දෙන්නෙත් නෑ. මේක ලොක් කරලා යන්න දැනකුත් නෑ. ඉනි ගහගෙන ගිහිල්ලා බඩ කැලේ වැටුනොත් ගන්න දෙයක්වත් නෑ. මාරු කරන්න විදියකුත් නෑ. ඉතින් මිනිහට පුදුමාකාර බඩගින්නක් එන්න පටන් අරගත්තලු දැන් බඩපොතුවක් නැතිව ඇති කන්න. යකෝ මේක ලැබිච්ච දවසේ ඉඳලා මට මොන දුකක්ද හම්බුනේ කියලා පයින් ගියාලු කොළඹ සුද්ද හොයන්න. වෙරි වෙලා හොයලා හොයලා හොයලා මම කපිනු හම්බුනායි කියලා දන්න ගහලා වැඳලා කළු බුදු හාමුදුරුතු මහත්තයෝ මේක අකව බාර ගන්නදී. මේ සුද්ධාවලු ඇයි කියලා මේක හම්බෙච්ච දවසේ ඉඳලා මගේ සම්පූර්ණ ජීවිතේ ඉවරයි බඩගිනි මොනවක්වත් කරන්න විදියන්නේ මට බෑ මේක තියාගෙන ඉන්න බෑ මට මේ වඩවොත් මිටේටි හොඳයි කියලා බාර දුන්නයි කියලා කතාවක් මම අහනවා. ඒ ලැබෙනවයි කියලා කියන්නේ නුසුදුසර දෙනවයි කියලා කියන්නේ කුකුරලා නැහැනේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි මේ අපි තියෙන සම්තරුත්තර පරණම් කියලා මේ යුවයක විනය කොන්දේසියක් අපි කැලේ ඉන්නකොට හොරු ගහලා කුටිය කඩලා සිවුරු තුනමත් ගලවගෙන ගියොත් අපිට කියලා දෙනවා කොලාත්තක් අඳගෙන ළඟම තියෙන ගෙදරකට යන්නේ කියලා. ඊළඟ කියන්නේ කියලා මට මේ මහානකම තියාගෙන ඉන්න බෑ දවස් හතකට වැඩිය මේ තිවුරු ඇඟේ නැතුව ඒක නිසා මට මේ මේකට අනුග්‍රහ කරන්න කියලා. එහම සබෞද්ධෙක් වුණත් එතකොට හෙළුව ගහන්න මොන හරි දෙනවනේ. බෞද්ධෙක් කියලා ශ්‍රද්ධාවන්ත වුණොත් ඒ මිනිස්සු සිවුරු තුනටම රෙදි දෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. බුදුහාම කියනවා සිවුරු තුනටම රෙදි ගන්න එපා. දෙකට ගන්නයි කියලා. සන්තරුත්තර පරමං සාදී තබ්බන් කියලා. දෙන්නා කොච්චර දුන්නත් බාර ගන්න දන්නේ නැත්නම් සීමාව එන ඉතින් යාගේ මල්ලට තමයි වැටෙන්නේ. ඒක නිසා අද තියෙන මේ වස්තු මොන හරි වැඩි වෙලා තියෙන එක දායකයන්ගේ දෝෂයක් නෙවෙයි. බාර ගන්න අපේ දෝෂේ. බාර ගත්තට පස්සේ ඒක වැඩ කරන්න බැන්න නම් මේ මනසට ඒක ඇත්තටම කැම්බිරිල්ලක් ණයක් දඩයක් වඩටපත් වෙනවා. ඒ නිසා මේ වස්තුයෙන් ඕනේ නැටවිල්ලක් නගන්න පුළුවන්. ඒක තමයි අධිරාජ්‍යවාදී කියන්නේ. ඒක තමයි මේ consumerization society කියලා කියන්නේ. අද මිනිස්සු නිකන් ඒකට පහින් දින බැත් බැලියව බවටපත් වෙලා තියෙනවා. විලෙන් දැන්නේ මොලින් දුවන ඒවටම අහුවෙලා වැඩ කරන බත් බැලිය බවට පත් වෙලා දිනවා කාමරාජිනීගේ කාමරාජධානියේ කුලී කාර්යෝ. කුලී හේවාය බවට පත් වෙලා තින ඒකයි බුදුහාමුදුරු කිව්වේ ඇහැ සංහිඳුවා ගනි. කන සංහිඳුවා ගනි. කට, නාසය, දිව, කය ඒක උඹේ හොඳ පිණිසෙ හිටී. එනතු පුරවණ්ඩයි දක්ෂකම තියෙන ඕකටයි තාක්ෂණය ඕන කරන්නේ ඕකටයි මගේ දක්ෂකම් කියලා හිතුවොත් එහෙනම් ඉතින් අර සොක්‍රටිස් බිබු වතයක හොඳයි. රසයි කියලා බිබු වතයක හොඳයි. මොකද එක ජීවිතයයි. වස්තු තණ්හාවට ගිහිලා අහුනොත් නම් එක ජීවිතයක් නෙවෙයි කොච්චර දෝ කාලයක් ගවන්න වෙනවා. ඒ නිසා හරියනවයි කියන්නේ කෙල වෙනවයි කියන එකයි කෙල වෙනවයි කියලා කියන්නේ හරියනවයි කියන එකයි යෝගාවචරක පැත්තෙන් බලනවා. ඔක්කොම ලයින් පිළිගන්නේ නැහැ මේ මගේ වචන වල හැටි වෙයි. මේ මොකද ඊයර කිව්වේ මොකද්ද භාවනා සාකච්ඡා පිළිබඳ මේ වෙලාව කතා කරන්න බැරිද? ඒකට ප්‍රශ්නයක් තියෙනවා ආනාපානසතිය මේ කාය සංස්කාරයයි මනෝ සංස්කාරයයි චිත්තාන්තරය ගැන කතා කරනවා. නමුත් ප්‍රතිත්තාන්තර ගැන කතා කරන්නේ හේතුවක් තියෙනවද? නෑ, ඇත්තටම සංඛාර තුනමයි තියෙන්නේ. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. වචී සංඛාර, කාය සංඛාර කියලා කියන්නේ මොකද්ද? ආස්වාද ප්‍රසවාස දෙක. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. මනෝ සංඛාර කියලා කියන්නේ තණ්හා මේ පස්ස මේ වේදනා සංඥා දෙක. ඇත්තටම මට ওই මෙල්බන් බණ කියනකොට හරියට වැරදුනා ඒ මනෝ සංකාරය වචී සංකාරය කියන දෙක. නමුත් ඒක හරි පැහැදිලිව කියලා තියෙනවා ඔය ප්‍රශ්නේ අහන විදිහ හරි මේ පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමිති චිත්තති කියලා ආස්වාද ප්‍රසවාස දෙක සංසිද්ධුමින් සංසිද්ධුමින් හුස්ම ගන්න එක කායනුපසනාවට දාලා තියෙනවා. ඊට වේදනානුපසනාවේදී පෙන්නනවා පස්සම්බයං චිත්ත සංකාරං. තණ්හා වේදනා දෙක. නෑ වේදනා සංඥා දෙක. ඒ කියන්නේ වේදනා පිළිබඳ අපේ සංඥාවක් නෑතරම තියෙන්නේ. දැන් අපිට බස් එකේ යනකොට පිරිමි කෙනෙක් හැප්පෙච්ච හැප්පුණොත් එහෙම අපි හිත කනගාටු කරගන්නවා. යෑනු කෙනෙක් හැප්පුණොත් අප්පා ඉතින් හරි බොහොම ලාභයක් තමයි ඒක කරන්නේ. ඒක අපි ඉඳ ගන්න තැන ඇවිල්ලිවල අපි තුන් දෙනෙක් දෙන්නෙක් ඉඳ ගන්න සීට් එකක් තියෙනවා කියලා හිතමු. අපි පොඩ්ඩක් එහාට මෙහාට පස්සේ පිරිමියෙක් ඇවිල්ලා වාඩි වුණොත් ගමන යන කම්ම කරදරේනේ. පොඩ්ඩක් උනාට පස්සේ ළමිෂයක් ඇවිල්ලා එහෙම කොල්ලෙක් කෙන තැන වාඩි වුණොත් එහෙම ආයෙ මොකුත් නැහැ. ඉතින් ෆස්ට් ක්ලාස් එකේ ටිකට් එකක් හම්බුනා වගේ තව ගවස් එක යන්න තියෙනවා හොඳයි කියලා හිතනවා. ඒ නිසා වේදනාව පිළිබඳ සංඥාවේ ප්‍රශ්න තියෙනවා. අන්න ඕක පිළිබඳ අවබෝධ වෙනකොට තේරෙනවා පාහිරේ මොනවාවත් අපි එකට දෙන ලකුණ සංඥා ප්‍රශ්නයක් නිසා ඒක දැනගත්ත දවසේ අපි ඇත්තටම තේරෙනවා අපි සක්විත රජ වෙලා තියෙනවා. අපිට ඕන දෙයකින් ඕන දෙයක් මවා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හිත කීකරු කරගත්තාම කියලා පස්සම්බයන් චිත්ත සංකාරා චිත්ත සංඛාර සංසිඳීමේ සංසිඳන කියන්නේ දුක සැප දෙක මැදුවට යනවාට අදුක්කම සුඛ වේදනාට හිත දාන එක. වචී සංඛාර පෙන්වන්නේ නැහැ. වචී සංඛාරය අහුවෙන්නේ ප්‍රථම ධානයේලා ද්විතිය ධානයට යනකොට. ඒක සාමාන්‍යයෙන් ඒකේ විස්තර වෙලා නැහැ. විශේෂයෙන්ම ඒකෙන් පේන්න තියෙනවා සතිපට්ඨාන සූත්‍රය උඟ කරාට විපස්සනාට බර අර්ථකථනයක් තමයි තියෙන්නේ. සමථයට යනවන පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර පීච සුඛ එකක් ගතා තියෙනවා. අපි චතුක්ක ණය කතා කරන්නේ පංචක ණය නම් අභිධර්මයේ මේකයි මේ අටකතාවේ පංචක ණය කතා කරලා තියෙනවා. සූත්‍ර පිටකේ තියෙන චතුක්ක ණය. ඒ නිසා පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර දෙකම අයින් කරනවා. ඒ කියන්නේ වචී සංඛාර අයින් කරනවා. මේ ඊගාවෙක ඉඳලා එක එක එක එක අහලා අහලා යන්නේ. ඉතින් ඒ නිසා එතෙන් යනකොට අර්පණ සමාධියක ඉඳගෙන තමයි කතා කරන්නේ. එතනින් ගියාම විපස්සනාවේදී උද්‍යප්පේ ඥානෙට යනකොට අරමුණට හිත නැංගීම නම් වූ විතක්කය. නැත්නම් මෙනෙහි කිරීම හැලෙනවා. හොඳට තේරෙනවා මෙනෙහි කරාට අල්ලන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස දෙක සම වෙනකොට පිම්බීම හැකිලිම දෙකේ වෙනස නැති වෙනකොට පිම්බෙනව හැකිලිම කියලා මෙනෙහි කරාට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ කියන්නේ නමක් නැහැ නේද එතන. ඊට පස්සේ අපි කියන දැනෙනවා දැනනවා කියලා මෙනෙහි කරා කියලා. දැනීම හොඳටම ලං වෙලා එනකොට මෙනෙහි කරගන්න බැරුව වෙනවා මෙනෙහි කරාට අල්ලන්නේ නැතුව යනවා. උපමාවට කියනවා නම් වතුරයි බතු හාලු එකට දාලා තම්බන තාක්කල් අපිට මේ වතුර මේ හාල් කියලා කියන්නේ. කැඳ වුණාට පස්සේ ඒකට හාල් මේකයි වතුර මේකයි කියලා කියන්න බෑනේ. අලි වතුර පෙන්නේ ඒක කැඳ කියන්න පුළුවන්. අන්න ඒ වගේ මෙනෙහි කිරීම වෙනස් වෙනවා විතක්කේ හැලෙනවා. මේ විතක්කේ හැලෙනාට පස්සේ ඒ පුත්ලට සිද්ධ වෙනවා මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරන උත්සාහ කරුවොත් අවුල් වෙනවා. ඒ ඒ විපස්සනා ဒုတိ ය ධානය කියලා එකට කියන්නේ. විපස්සනා ဒုတိ ය ධානය කියලා කියන්නේ උදයබ්බේ තරුණ අවස්ථාව ඉඳලා බල අවස්ථාවටපත් වෙනකොට උපක්ලේශ හැරෙනකොට ප්‍රීතිය වගේ දේවල් විතරයි අන්තිමට ඉතු වෙන අර විතක්ක ਵਿਚාර මෙනෙහි කිරීමේ යන්ත්‍රය හැලෙනවා මෙනෙහි කියන ආකාර සහ සංතාන සතහන් හැලෙනවා මෙනෙහි කරගන්න බැරුව යනවා හැබැයි සතිය තියෙනවා සමාධිය තියෙනවා එතකොට යනවා ඉතින් ඒ නිසා ඕක පිළිබඳ හොඳම විග්‍රහය තියෙනවා චුල්ල වේදාල සූත්‍රයේදී හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා විතක්ක ਵਿਚාර දෙක මේ වචී සංකාර බවත් ඒක මේ සම්මත ලෝකේ ওই දෙක තමයි රජ කරලා තියෙන්නේ හැම දිනාටම නමක් තියෙනවා විතක්කයක් තියෙනවා. මෙයා මේකයි, මෙයා මේකයි කියලා වෙන් කළ දැනගන්න අරමුණට හිත නංවන්න නම් අනික් අරමුණ. ඒකට කියනවා සාරම්මන අනාරම්මන කියලා. අර අපි දැන් මහා මේ මුහුදේ මැද හරියේ තියෙන රැල්ලක් ගත්තොත්. මුහුදේ නිතරම රැලික ගන්නනේ. ඒ රැල්ලක් වෙන එකක වෙන් කළ බලන්න බෑ. මොකද ඒක චිත්තක්ෂණය හිතින් නැති වෙනවා. ඉවුරටාට පස්සේ නර රැලක් ආවා, තව එකක් ආවා කියලා ගණන් කරන්න පුළුවන්. මැද ගණන් කරන්න බෑ. නිසා මම දැන් අර වැල්ල දැක්කයි කියලා කාටද ඇඟිලි දෙක කරොත් එයා ඒකම දකින්න නැති වෙන්න ඉඩ තියෙනවා. මම රැල්ලක් දැක්කා කියලා මං කියන දැක්කද ඔයත් දැක්කද? ඔව් මාත් දැක්කා ඉවර කවදාකවත් මං දැකපු දෙ නෙමෙයි. මොකද ඉවුවේ නම් මේ මේ රැල්ල මේ මේක. ඒක යා දකිනවා. ඊගාව එක දකිනවා. මේ වෙන් කරන්න පුළුවන් අරමුණු කරන්න පුළුවන්. අරගේ අරමුණු ගන්න බෑ. එයාට නමක් දෙන්න බෑ, තනක් දෙන්න බෑ. අන්නේම සාරම්මන ගතිය එන්නේ විතක්කේ වැඩ කෙරුවොත්. මේකෙන් මේක වෙන් කරලා අඳුරන්න පුළුවන්. දැන් අපි කියනවා ගංගා නංගගේ වැලි තලාවක වැලි ඇටයක් වෙනවා. ඒකත් අරමුණු කාටවත් අරමුණු කරන්න කොයි වෙලියටත් එකයි. අන්න වගේ අනාරම්මන தත්ත්වයට යන්නේ විතක්කේ හැරිච්ච දවසට. ඒක නිසා ද්විතිය ධානය විශේෂයෙන්ම ද්විතිය ධානය ගියාට පස්සේ තමයි ආනාපාන හැපෙන තැන දැනියන්නේ. ප්‍රථම ධානයේදී දැනීම තියෙනවා. ආශස්වසත් එක වෙනසක් අහුවෙනවා. ඒ සාමාන්‍ය පොතේ පිළිගන්නේ නැහැ. පොතේ පිළිගන්නේ අරමුණට වැටගත්තයි කියලා. වැටගත්තත් තාම ආශස්වසත් දෙක දා හැපෙන තැන අරමුණු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා ප්‍රථම ධානයේ. ද්විතිය ධානයේ යනකොට මොනවක්වත් කරන්න බෑ. මොකද විතක්ක ਵਿਚාර හැලෙනවා. මෙනෙහි කිරීම හැලෙනවා. ඉතින් එතන ගියාට පස්සේ වැඩක් නැහැ. මොකද රැල්ල දැක්කරද රැල්ල දැක්ක කියනත රැල්ලක් දැක්ක කියන්න බෑ. රැල්ලක් දැක්ක බෑ. රැල්ල දැක්ක. ඇලි දැක්ක. අන්න ඒ වගේ නිකන් පොදු විවහාරයකට යන්න පටන් ගන්නවා. කොහමද මේ ප්‍රශ්නේ මොකෙන්ද මතුවෙන්නේ? මොකද්ද මේ ප්‍රභවය? ප්‍රශ්නේ ඇයි ඔය මතුවෙන්නේ? නිවන දක්වා ගමන් කිරීමේදී අර දෙක ගැන කතා කරාට වචී වචී සංකාර හොඟක් විස්තර කරන්න වෙනවා සමත විස්තර කරනකොට. සමතේදී ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන යනකොට විතක් ਵਿਚාර හැලීම ඒක වැදගත්ම සම්දිස්ථානයක් නේ. විපස්සනාවේදී ඒක ඇත්තරම ගැනෙන්නේ Tamanට තේරෙනවා මෙනෙහි කරගන්න බැරි තැනකට එනවා. එතකොට ඒ නිසා කියනවා ඒකට තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒක තමයි විතක්ක කියන්නේ. ඒ තමයි මෙනෙහි කරනවා කියන්නේ. ඒක තමයි ලේබල් කරනවා කියන්නේ. ඒක තමයි සදාංශ ආකාර කියන්නේ. ඉතින් විශාල මූලධර්ම වර්ගයක් තියෙනවා. නමුත් ඒක නොදන්නගෙන හිටියයි කියලා දැන වෙන වෙලාවදී නොදන්න දැනගත්තේ නැහැ කියලා බාධාවක් වෙන්නේ නැහැ. ඊකට යන්න පුළුවන් ගතිය තියෙනවා. මේ මේ මෙල්බන් වලට ප්‍රශ්න ඇහෙනවද දන්නේ ඒකට කමන්නේ මම කියන්නේ මේ සභාවට නැගෙන ප්‍රශ්න ඇහෙනවා නම් තමයි මම කියන දේවල් වල තේරුමක් තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්න කතා කරලා ප්‍රශ්න රිපීට් කරන්න ඒක තමයි මම මේ ඇහුවේ ඒක කරන්න වෙයි කියලා. මොකද මේගොල්ලෝ පිටිපස්සේ ඉඳලා කතා කරන්නේ ළඟට ඇවිල්ලා කතා කරන්නේ මේ ආපාකයි කියලා වගේ බයක් තියෙනවා නිකන්. ඒ නිසා ප්‍රශ්න කරන තත්ත්වෙට අපි කියමු හයියෙන් ප්‍රශ්න කරන්න කියලා. නැත්තම් ස්වාමීන් වහන්සේට රිපීට් කරන්න. සක්මන් භාවනා කරන ස්වාමීන් අපි දකුණවම කියන එක ඉස්සනවා දබනවා කියන එක උස්සන යවනවා දබනවා කියන එක කියගෙන එනකොට ස්වාමීන් සාමාන්‍ය අපි සක්මන් භාවනාවේදී සාමාන්‍ය ගමනේ වේගය යනවා කරගෙන යනකොට උස්සනකොට උස්සනවා කියනකොට ආවම යාවම කරනකොට කරනවා කියන මෙහෙ කරනකොට සාමාන්‍යයෙන් අපි ඒක මේ උස්සනවා කියන මෙහෙ කරනකොට ඒක අපල දිහි ඉවර කරනකොට කාලය පැවෙනවා වගේ තේරෙනවා උස්සනවා කියන එක. යවනවා කියන එකට දිහාසමානව යවනවා කියන මෙහෙ කරනකොට දෙලේ තියෙන ධර්මතම කාලයක් කරනවා. ඒක උදේ මෙහෙ කරන එකම හරි අවුලක් වඩපත් වෙනවා. ඒ වගේ වෙලාවක තමයි අනිත් එක වැඩිපුර අමාරුවෙන් හරි කරගෙන ගිය හිමීතර ගිහින් කරගෙන යනකොට අපිට උස්සන යාවන කරන කියන වචනයට හිත ගිය ඒ කරන කියන කකුල ඉරියව් දෙලින් ටිකක් එතන මග යනවා විතරදුත් වෙනවා. ඒ වගේ දේවල් කරනත් අර උස්සන යාවන කරනකොට ඒක ඒකට අනුකූලව එක දෙක තුන කියන කෝදේ ගණන් ගත්තොත් වැරද්දක් නෑ. ඇත්තටම මිනේ කරන වචනේ නේ වැදගත් වෙන්නේ. විතක්ක ਵਿਚාර දෙකේ වැඩිමයි පෙන්වන්න දන්නේ. අපි ඉස්ලාම් කරන්නේ මම දන්න මම දෙන උපදේශලා හරියන්නේ කිසිම මෙනෙහි කිරීමක් කරන්නත් එපා. වේගය වෙනස් කරන්න එපා නිකන් එහාට මෙහාට යන්න. මියාහක් කලම් කරනවා. එතකොට තමන්ගේ මම දැන් මෙතන කියන කයට හිත එනවනම් මුළු කය ඇවිදිනවා දාන්න. එහෙමනම් විතරක් ඒක එනවනම් විතරක් යටි කයට හිත දානවා. එතකොට පය දෙපයට මම තියෙන වෙලාව වම දකුණු තියෙන වෙලාව දකුණු සාමාන්‍ය වේගෙම එතකොට මේක අර ඉස්සෙල්ලා මුළු කයේ තිබුණ හිත යටි කයට දාන උඩු කය එතකොට නිකන් මහබම්බා ගෙනිනවා වගේ ඔය අනේකනේ අනේකනේ තියෙන්නේ යටි කයනේ කකුල් මාර්ග දෙවෙනි ඒ කකුල් මාර්ග කරන දිහාට ගත්තා නම් අර මුළු කයේ තිබුණ හිත පිටුවීමක් ඒකාග්‍ර වීමක් වෙනවනේ. කයි භාගයකට හිත යන්නේ. ඒක දකුණ වම දකුණ ඒක ගන්න විනාඩි 20ක් විතර යනකම් මොනක්වත් ඕනේ නැහැ. ඒක හිතියනම් ඉතින් ලොකු එකලසක් දැන් තියෙනවා. මම මේ දකුණ තියෙනවා. මම මේ දකුණේ ඉන්නකොට තමයි පේනවනේ හිතේ ඉස්පාසුවක්, හිතේ ඉඩක්, හිතේ මේ හැකියාව වැඩිවීමක් විතරයි ඊගාභ්‍යාසයට යන්නේ. ඒකෙම ඉන්නකොට තමයි තාම තේරෙනවා නම් මේ වම් දකුණ වශයෙන් කරනකොටවත් ඉගෙන ගත යුතු දේවල් තියෙනවා. නැත්නම් මේකේ තම හරි නියම වේගෙ මට තව අහුවෙලා නැහැ. නියම පදම අහුවෙලා නැහැ කියලා අහකම තමයි කරන්නේ. විශේෂම සමථ යෝගාවචරයට කියනවා එච්චර ඇති හොඳටම. විපස්සනා යෝගාවචරයට අපි කිව්වොත් මෙහෙමයි. බුදු පුමාවක් විදිහට කිව්වොත් අපි මං සාමාන්‍ය කියන උපමා තමයි අපි පුෂ් බයිසිකල් එකක් පදින්න පටන් අරගත්තොත් අපි නගිනකොට හැන්ඩල් එක අල්ලගන්නේ මිරිකලානේ යකඩ යඹරලානේ අල්ලගන්නේ. ඊට පස්සේ පිටිපස්සේ මිනිහා සීට් එකෙන් අල්ලගෙන ඕක දල්ල දඬු කරගන්නේ අපි බයිසිකලෙන් පදින්න පුරුදු වෙන්නේ විශේෂයෙන් පුංචිලා මැනුවේ ටිකක් ලොකු වෙච්චාම ඉතරම් දැඩිසේ අල්ලනවා හැන්ඩල් එක. කකුල් දෙකත් හොල්ලන්න බැරි වෙන දැන් පැඩල් එකේ දාලා තියෙන්නේ නිකන් ජකඩ කරගෙන ආයාසයෙන් තමයි බැලන්ස් එක ගන්න. ඉතින් පිටිපස්සේ සීට් එකෙන් කවුරු හරි අල්ලගෙන ඉන්නෝනේ මිනිහගේ අතත් වෙවනවා. මොකද ඒ තරම් අපි දඬු වෙනවා. ඉතින් ඔහොම කරන ටිකක් ටිකක් යනකොට යනකොට යනකොට පිටිපස්සින් එක්කනට බයිසිකල් එක පදන් වෙනවා දකින්න නම් අත අරින්න පුළුවන්. ඉතින් අර වෙලාවේ බොහොම අඩු වේගෙන් තදල් කරන යනවා. ගිහිල්ලා ගිහිල්ලා අපිට පිටිපස්ස මේ අත හැරියයි කියලා. මෙයා ගහින්න ගන්නවා. ගහනම වැටෙන්නේ නැහැ. කොහොමද හෙල්ලින් හෙල්ලින් ගියට පස්සේ බයිසිකල් එකේ යනවා යම් කිසි විදියට එයාට යන්න පුළුවන්. බෙන්දයා ගන්න පුළුවන්, යන්න පුළුවන්, පා ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඊට පස්සේ වේගය වැඩි කරනවා. වැඩි කරගෙන යනකොට අර හොඳට තේරෙනවා දැඩිව අල්ලගත්ත එක තදින් අල්ලන්න ඕනේ නැහැ. අනික සාමාන්‍යයෙන් අත තියාගෙන යන්න පුළුවන්. ඒක එක අතින් අල්ලන අනිත් එක නිකන් තියාගෙන ගියත් යනවා. අන්තිමට යනකොට තනිය අතින් අල්ලගෙන යන්න පුළුවන්. පාගන්නත් පුළුවන්. බෙන් කරන්නත් පුළුවන්. අන්තිමට ගියාම අත් දෙකම අතහැරලා කෙලින් පාරේ යනකොට අත් දෙකම අතහැරලා ධර්ම කැතපත ගහගන්න, සරම ගැටේ ගහගන්න පුළුවන්. සිගරට් එකක් පත්තු කරගන්න පුළුවන්. බයිසිකල් යන ගමන. බෙන් එකක් ගන්න පුළුවන්. ආන ඒ තරමට යනකොට අපි කොච්චරක් මේ බයිසිකල් එකේ ගියාට තව කෙනෙකුට කතා කරන්න ඕන දෙයක් කරන්න ඉඩක් එනවනේ. ඒ මොකෝයි? බයිසිකලට හුරු වෙලා. ඒ වගේ සක්මනේ හුදුවට ඉඩ එනවනේ හිතට තේරෙනවා දැන් මම මේ කරන ගමන් තව එකක් කරන්න පුළුවන්. අන්න එතකොට විතරයි ඔසෝනා තැබීමට දෙකට කඩන්නේ. ඒකට ඉස්සෙල්ලා ඔසෝනා තව දෙකට කඩනවා කියලා කියන්නේ ඔය නිකන් පොතේ තියෙන ක්‍රමයට යනවා මිසක හිතේ ලෑස්තියක් නැහැ. එනිසා එතන ඊටාම වැඩගත් ඒක බයිසිකල් එකේ වැඩි උපමා දෙන්න තියෙන වාහනයක මේ හතරෝද හතරේ වාහනයක අපි එන්ජින් එක ස්ටාර්ට් කරලා පාට වාහනේ දාලා ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියරයට කඩන්න ඕනේ කොතනද කියන එක එන්ජින් එකේ මීටරයක් නැහැ. ඒකනේ මීටර නැහැ. ඩ්‍රයිවර්ට තේරෙන්නේ දැන් වාහනේ තියෙන ගැම්මේ මේ කන්දද පල්ලමද ලෝඩ් එක කොහොමද ආයෙනම් දැන් මෙච්චරක් රේස් කරලා ඉවරලා ෆස්ට් සෙකන්ඩ් එකට කඩන්න පුළුවන් කියලා සමහරවිට මේක එක ඉඹිල්ලයි දාන්න ආවම සෙකන්ඩ් එකට ගන්නවා. ඒ තරම් වාහනේ හුරු කට්ටිය කරන සමහරවිට දන්නේ නැහැ. ඊට පස්සේ කියලා සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට කඩනකොට ඒක සින්ක්‍රොනයිස් කරනවා කියලා කියන්නේ දෙක ගැළපීමක් නෙවෙයි ගැළපීම එන්ජින් එකේවත් ඉංජිනේර ගැනවත් කවුරක්වත් දන්නේ නැහැ. ඒ තැන. ඒ තමයි වම දකුණ ගිය මිනිහා සරීමිත බීමන කඩන්න ඕන කොතනද කියන එක. ඒක ඉතින් එයා දැනගෙන කරන්නේ. හොඳට ඒක අනිවාර්ය විනාඩි 5න් පාර කරන්න ඕන කිව්වොත් ওই ප්‍රශ්නේ එනවා. එහෙ නැත්නම් කඩලිවල වම දකුණ කියනකොට එක දෙක කියනවාද? ඔක්කොම අනතර හතරස් ප්‍රශ්න. එහෙ නැත්නම් කෘතිම ප්‍රශ්න. නිසා වම දකුණම කරන මම මේ ළඟදිත් කතා කරලා ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔච්චර සක්මන ගැන කතා කරලා ඔබ වහන්සේ සක්මන් කරනකොට මොකද වේගෙන් ඇවිදින්නේ කියලා. උංගම තාම ෆස්ට් එකේ දුවන්නේ. මට තාම ඇවිල්ලා නැහැ පදන් වෙලා නැහැ සෙකන්ඩ් එකට දාන්න ඇවිල්ලා නැහැ. ඒක නිකන් මට ඕන කරලා දෙන්නේ මේ කයේ තරම්ම ඉඳගෙන ඉන්න මිනිහෙක් මම ගියාට පස්සේ මට ඕන කරලා තියෙන්නේ වැඩ කරනවා. මට උගන්වපු ඒ පුරු ඥානද ස්වාමීන් වහන්සේ ධක්ම කරන්න පටන් ගන්න කුටි දෙකක අහලා ඉන්න දැන්. ඉති සෝ භගවා ඉති පී භගවා කියන පටන් අරගත්තම ධක්ම කරනකොට 13 කුටි ධක්ම කරනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියන කවුද නම කියලා. තරම් හයියෙන් කතා කරලා ධක්ම කරනවා. ඔය ගුරු වන්දිසනදී ගත්තාම බත්තමක් අතර ගන්නවා. කොරිඩෝ එකේ එහාට යනවා මෙහාට. අත් දෙක මෙහෙම මෙහෙම කර කර තමයි යන්නේ. කියලාම තියෙනවා මොල් ටිකේ හොඳට කය මේ ක්‍රියාත්මක වීම පිණිස බලා හිටිය මිනිහෙක් නම් හිතන්නේ ඉන්නේ මේ මේ දාක්මන් කරනවා නෙවෙයි යුද්ධයකට හටනකට කීලගේ. ඊ මිනිස්සු බලා හිටියට අපිට ශක්තිය ඉන්නේ නැහැ. අපිට ඕනේ අපි කරගන්න ඕනේ. මම දැක්ක මහසීගෝයේ මේ අචාන්චාහන්තු සක්මන කෙරුවට කියලා ආ ගාලා මෙහෙම අන්තට අතපය දිගාලා ගන්නකොට කොට එකක් කරගෙන. ඊක තමයි වටිනම කොට එක. අර මෙහෙම අත් දෙක බැඳගෙන ඕම කරගෙන යනකොට යාම කියතුනා මේ මනුස්සයාට සුව වෙන්න කියාපම් මූට මේ කුරුසෙක තියලා යන ගහලා මොකද වෙලා තියෙන්නේ කියලා අහලා. සක්මන් කියන්නේ අර උදාහරණ වෙලාවක්. ඒකදී අර අපි යෝග ව්‍යායාම කරනකොට මිනිස්සු ඉන්න තැන හොඳ නැහැනේ. සංඝයාන්තල වශයෙන් වගේ. මේ සක්මන් කරනවත් ඒක හොඳ නැහැ. නමුත් අපි මේ කැලේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ අපිට ඕන විවේකේ ඕන වෙලා නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ ඒ සක්මනේ වේගයක් එන අපට. මෙන්න මෙතෙන්දි තමයි කඩන්න ඕනේ. එහෙම නැතුව දැන් එහෙදි හිටියා මේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා පරණ වයසක හාමුදුර කෙනෙක් බංග්ලාදේශේ. ඉතින් හාමුදුර හක්මනු ගන්නවට පස්සේ ඉතින් ඇවිදින්න බෑ මේ සීමා වැවිදින්නේ. ඉතින් සයතු කියලා කියන තුන හරි සාන්ත හතර කියලා දෙන්නේ කිව්වා මට. ඉතින් සයතු මේ මොකද්ද මේ කියන්නේ ඔසෝන යන තබන හරිලු. දැන් ඔසෝන යන තබන තද කරනවා කියන එක කියලා දෙන්නේ. ඉතින් පරිවර්තනය කරන එක නම් මට ඉලක්කම මොකද මම කිව්වා විසුද්ධි මාර්ගයේ හයක් තියෙනවා ආයේ බංගලාදේශ ගානලා හය කෙරුවයි කියන්නේ ඕන වෙලා තියෙනවා. ඉතින් අහනවා තියෙනවා ඔරවනවා තබනවා යවනවා තදනවා තද කරනවා කියන හය කෙරුවට පස්සේ කියනවා මම පණ්ඩිතාරාමයට ගිහිල්ලා හක්මන හය පියවරටත් කරලා තියෙනවා කියලා සාහිත්‍ය කියලා ගන්නවා. නඩුවන වම දකුණවා සමාජලාට අහු වෙලා නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ප්‍රයෝජනෙයි සලකලා කරනවා නම් සක්මනේදී මේ පදන් වීම වාහනේ ගියරේ කරනවා වගේ හොඳට තේරෙනවා. ඒ සමාජලාට උගාවක් මේ හරියංකයක ඉඳලා ගියොත් සක්මන වේගය අඩුයි. ඊට පස්සේ ඉක්මනට සමාධියට යන්න පුළුවන්. නමුත් නැති වෙලාවක නම් අර වේග සක්මන් ටිකක් වැඩිපුර වැඩිපුර කරලා අර වේගයේ තිබුණ එක පරියන්කේ සුදුසුතරම් සමවර කරන්න ටික වේලාවක් යනවා. ඒ වෙලාවේදී හොඳට කයට අවශ්‍ය කරන මේ ඔක්සිජන් එතන ගයි ස්නායු සමවර වීම මසාජ් වෙනේවා ඔක්කොම වෙන්නේ කියලා කියන අතපය හොල්ලෝලා කරන්නයි කියන්නේ. මේ සාමාන්‍ය සම්ප්‍රදායන කුලෝ කියනවා කියන්නේ අත අත එක විදිහට තියාගෙන මේ කිටි තුරක් බලන්න පුළුවන් තරම් අඩු වේගෙන් යනවායි කියන එක. ඒක තමයි සම්ප්‍රදායන කුල කෙරෙන්නේ. නමුත් විපස්සනා භාවනාවේදී නම් මේ මහචිකම එහෙමනම් එහෙම මොනවක්වත් කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අර ඉඳගෙන හිටපෙකේ හිරි කැඩෙන්න හොඳට සක්මන් කරලා. සක්මන් පදන් වෙනකොට නම් ඔසෝනවා තබන ඔසෝන යවන තබන කියලා කැඩුවට කමන්නේ නැහැ. චංකමාන චන්තු සූත්‍රය කියලා ඒකේ කියලා තියෙනවා මේ පංචමී භික්කවේ ආනිසංසා චංකමී. මානි සක්මණේ ආනිසංස පහක් තියෙනවා. ඒක තමයි මේ අධධානකම හොදි පදානකම. දුර්ග දිරදිග ගමනක් යන්න ඉවසීමේ ශක්තිය ඇති වෙනවා. මේ වගේ ප්‍රධාන වීරියක් කරන්න කියන්නේ කවදාක ප්‍රතිඵලයක් පෙන්වන්නේ බොහෝ කාලයක් කර කර ඉන්න ඕන ප්‍රතිපදාවක් කරන්න අවශ්‍ය කරන වීරිය සක්මණින් ඇති කරලා තියෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිඥානම ගතති. කෑදේ බීතුදේ වැළඳේ යුතුදේ හොඳට දිරවනවා. ඊගාවට මේ අධධානකම හෝති ප්‍රධානකම හෝති අසිතේ කායිතේ පීතේ සම්මා පරිණාමං ගච්ඡanti චංකමාදිගතෝ සමාධි චිරත්‍ත්‍ති ගෝධි සක්මනේ සමාධිය ගත්තොත් ඒක පරියන්ක සමාධියට වැඩිය බොහෝ කල ගොරෝසු තත්ත්වයකදී රකින්න පුළුවන් තවත් එක් තියෙනවා වගේ ආනිසංස පහක් දේශනා කළා තියෙනවා මේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට සාපේක්ෂව තවත් ඉරියව්වක් විදියට. ඒක ඔක්කොම පස්සේ ඇති කරපු දේවල්. ඒකදී ඇත්තට වම දකුණ කියලා කියන්නේ කියලා බුද්ධ දේශනාවේ නැහැ. ඔසවන යවන තමන කියන්නත් නැහැ. ඒක ඔක්කොම අර එකන දෙකනට හදලා තියලා තියෙන මේ අතරමැදි අවස්ථාවල්. ඒ හය හය ක්‍රමය මේ මේ අටුව කතා යුගයේදී ආපු දේවල්. ඒ විස්තරයක් තියෙනවා. හරි හොඳ මේ ඇත්ත කතාවක්. ඒක කතා වුණාට ඒව ඉගෙනගෙන කරන්න ගියතන් ගත්තොත් උතර සමාධිය එනවා ඒ කියන එක විශ්වාස නැහැ. අර මම ආයක් කෙරුවා, හතරක් කෙරුවා, පහක් කෙරුවා කියන එක නම් කෙරෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕන පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලාම තමයි. අවසරද සමහරට දැන් සක්මන් කරනකොට සරණට වම දකුණ කරගෙන යන වෙලාවට සමහරට වම දකුණ නොනවත්වාම මෙනෙහි කරගෙන යන්නත් පුළුවන්. ඒ වෙලාවට සමහරට දිගිරිත විදිහට ඇවිල්ලා යනවා දන්නේ නැහැ. ආවෙලා වයිලා දන්නේ ඒ වගේ වෙලාවට මම සාමාන්‍යයෙන් මාර්ගීමක් කරන මොකද වම දකුණ නොබදා කරගෙන යනවා හිතවිලි එලෙක මම දන්නේ නැහැ. ඒකවත් දන්නේ නැහැ. ඒ වගේ වෙලාවට තමයි උසුරනවා දබන විදිහට ගන්න. ඔය කියන්නේ හිතේ ඉඩක් තියෙනවා. ඒ ඉඩ ආගන්තුක හිතවිලි වලින් පිරෙනවා. ඒ වෙනුවට හොඳයි දෙකට කඩන එක. ඔසෝන තමනා කියලා කන්න මෙනෙහි කිරීමක් වැඩි කරනවා. එතකොට අර ඒක තමයි මම කියන්නේ බයිසිකලේ යනකොට දැඩිව අල්ලගෙන ගියාට පුරුදු වුණාට පස්සේ එච්චර දැඩිව අල්ලන්න ඕන ඒ විවේකයක් එනවා. බයිසිකලේ ඉඳගෙන සහැල්ලු වෙන්න පුළුවන්. ගමන බුද්ධි විඳින්න පුළුවන්. ඉතලා නෙමෙයි ඉතලා දඬු කන්නේ ගැහුවා වගේ. ඉතින් සක්මන් කරනකොට මිනිස්සු හරියට ලොකුවට හිතාන ඉන්නවා සක්මන් භාවනා කියලා එක. මොකක්වත් නැහැ මේ කොන්නේ ඇවිදිලි විතරයි තියෙන්නේ. නමුත් ඒකේ ඉඩපාඩුවක් එනකොට මේ සක්මනට මේ තැනට තමයි හිත හුරු වුණාට පස්සේ ඊට පස්සේ අපිට මේ සඳත් අහන්න පුළුවන්, හිතවිලි දකින්න පුළුවන්, වේදන ධක්මනත් යනවා. ආයෙ දැන් දැනගන්න ඕනේ දැන් මෙයාට වැරද්ද දෙන්න පුළුවන් තාම. මතර. එතකොට එක පියවර දෙකට මෙනිය කරනවා. ඔසවනවා තමයි. ඊගා හොඳට පදන් වෙන්නයි. එතකොට ඒත් පුළුවන් කියලා හිතනවා. එතකොට ඔසවනවා, යවනවා, තබනවා. කොච්චර අපේ හිතේ හැකියාව තියෙනවද කියනවනම් ඔසවනවා, යවනවා, තබනවා කරද්දිත් ඉදේනවා. ඒත් කරනවා. එතකොට කියනවා අසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතනවා, යවනවා. තබන්න හිතනවා. එතකොට හයක් වෙනවා. නමුත් එතකොට එකතු කරන්නේ නාම ධර්ම තුනක්. එසවීමේ කැමැත්ත සහ එසවීමේ ක්‍රියාව. යැවීමේ කැමැත්ත සහ යැවීමේ ක්‍රියාව. තැබීමේ කැමැත්ත සහ තැබීමේ ක්‍රියාව කියලා. නමුත් ඒක සංකීර්ණ වැඩ කරන වෙලාවේදී උපමාකින්ද සක්මණ දිගේ යනකම් ඔසෝන යන තමලක් කරනවා. හැරෙන වෙලාව වෙනවනේ. එතකොට මම දකුණ කරන්න ඕනේ ආයෙ. අයි මෙහාට හැරලා දිගට එනකම් ඔසෝන යනවා තමනවා කරනවා. අපි පින්න පාත යනකොට නාන්න කන්න බොන්න යනකොට වම දකුණ. එතකොට අර එච්චරම හිත සමාධිගත වෙලා නැහැ. ඉතින් ඒ වගේ අර අවස්ථානුකූලව මේ වාහනේ හැටියට ගියර් එක මාරු කරන එක අමාරු වෙලා හිර වෙලා එනවනම් පිටිපසට ගන්න. ඉදබාරුමක් එනවනම් ඉස්සරහට දාන්න. මල්ලකට මොනවා හරි දාලා මේ මල්ල හොඳට පොළවේ දෙපාරත්ම බර කණිකොට අඩුක් වෙන ගතියක් තියෙනවා. ඇහිරෙන ගතිය. එතකොට තව ටිකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ආය අඩුක් කරනවා තව ටිකක් දාන්න පුළුවන්. එහෙම මේ මේ මේ මේ තට්ටු කරවල තට්ටු කරවල පැක් කරනවා එක තමයි ඔය කිද්ද වෙන්නේ. කලින් කලින් දවසක් ඇටි හරි. අනුගතන විඥානේ ගැන කතා කරන ඉන්න කලින් අය බාහිර පිටත් ඒකාත් විඥානේ මනාවම දැනෙන්නේ. ඒ එතන සාමාන්‍ය අර එක අර කුස්ම නැතිලා ඉඳලා ගොඩක් වෙලා ඉන්නකොට අර ඉවක් ආකෘතික ප්‍රදත්තා වගේ තියෙන විඥානයයි අනිදත්තන විඥානයයි ඒ වෙනස්කම් මොකද්ද නැත්නම් ඒක මොකක් හරි අර හේල්ටික ඇත්තටම ඒක මේ මේ මූල ධර්මේ නම් අපිට නැවත නැවත සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒ වුණාට ඒක ඇත්තටම අමාරුයි ප්‍රායෝගිකව ඇත්තටම දැක ගන්නවයි කියන එක විස්තරයට දාන්න අමාරුයි. විස්තරයෙන් පායකටන දැක ගන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් අපි උපමාවක් ගත්තොත් විදිහට චිත්‍රපටයක් පෙන්වනකොට තියෙන ප්‍රොජෙක්ටර් එක දැකලා තියෙන අහලා තියෙනවා. ප්‍රක්ෂේපණය කියන එක. ඒ ප්‍රක්ෂේපණය කෙරුවට පස්සේ එන ආලෝක කදම්බේ tire වැදුනට පස්සේ සම්පූර්ණ කතාවක් එනවනේ කියන්නේ. නළුවෙක් ඉන්නවා, නිලියක් ඉන්නවා, හතුරෙක් ඉන්නවා, මරණයක්, මල කඳක්, පැවිද්දක්. ඉතින් ওই හතර නඩේම දුවනවානේ. ඉතින් කටත් අරගෙන අපි චිත්‍රපටි දිහා බලා හිටපුවම මේක මිනිස්සු නෙපේන්නේ අපට. ඒකේ කවුරක්වත් අපි සැක කරන්නේ කලර් මොනවාද පුලුල් tire action packed ඉතින් අපි කත බලන්න බලන්න. නමුත් ඔය චිත්‍රපටිය බලන වෙලාවේ සිගරට් දුම් වල පිටේ වැටලා තියෙන ඔය ආලෝකේ වදින බීම් එක දිහා පොඩ්ඩක් බලන්න. සිගරට් දුමට වදිනවා මෙහෙම ටෝච් එකක් ගහවගේ හොඳ ලැබෙන. ඊක මෙහෙම මෙහෙම නලිය නලිය නලිය තමයි තියෙන්නේ. ඊක දිගේ බලන්න ගියාම මොන කට පේනවා. මෙතන තනි කර මොකුත් නැහැ මෙච්චර දුර ආලෝක හතරක් එකක් තියෙනවා. ඒ වැඩිම මේ ආලෝකේ තල්ලුගෙන ඒකේ නළුවෙකුත් නැහැ, නිලියෙකුත් නැහැ, හතුරක් නැහැ, ප්‍රේමජවණිකක් නැහැ, සුකාන්තකුත් නැහැ, දුක්ඛාන්තකුත් නැහැ. එතන පේනවා මේ චිත්‍රපටයේ මේ නලිය නලිය තියෙනවා. මේ නලියන එක පිටියේ වැදුනට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම තියෙනවා. ඒ වගේ තමයි අපි ඉඳුරන් වලට ආවට පස්සේ චිත්‍රය ඉතින් ගෑණියෙක් මිනිහෙක් මායාවක් මරියාදාව සේරම තියෙනවා. නමුත් ඊට ඉස්සරලා ඒක අවස්ථාවක් තියෙනවා විඥානීය කරන කෝලමක් නෙමෙයි පේන්න හදන්නේ. ඒ විඥානීය බලනකොට ඌ අර වස්තුවකට හැපෙනකන් මේ ස්ත්‍රී පුරුෂ ගති හොඳ නරක මොකුත් නැහැ මායාව තියෙන. ඒ වගේ තමයි ප්‍රතික්‍රියා දිහා බලනකොට පේන මොන මගුලකටද මේ සල්ලි දීලා අපි මේ රැවටෙන්නේ. මේ රූප වගේක් වෙනවා. ඉතින් අපි ඒක දිහා බලා ඉන්නවා කියන්නේ. නමුත් ওই ප්‍රොජෙක්ට් එකේ ආලෝක බීම් එකට සිලෝපේන් එක හරහා ගියාට පස්සේනේ රූප වෙන්නේ. සිලෝපේන් එක ඇතුල් පැත්තේ ආලෝකය ගලුවොත් මොකද වෙන්නේ? තන්නේ කර සුදු මේ මේ දෙකක් තියෙනවා ඒක හරහා ස්පාක්යක් යන වෙල්ලි ලාම්පුවක් වගේ ඒක දිගටම දැවෙනවා. ඒකේ කළු සුදුත් නැහැ. මොනම රූපයක්වත් නැහැ. සම්පූර්ණ ප්‍රභාසර හිත වගේ ආලෝක කදම්බයක් විතරයි තියෙන්නේ. මේ ආලෝක කදම්බේ අර චිත්‍රපට 100 දල 100 හරහා ගියාට පස්සේ ගෑනු පිරිමි දිග පළල කළු සුදු ශෝකාන්ත දුක්ඛාන්ත හේරම. ඉතින් ඕක පොඩි පොලිතින් එකක් විතරයි. දල 100ක් පමණයි. ඔය දල 100 එහා පැත්තට ගියාට පස්සේ චිත්‍රපටියක් මෙහා පැත්තට ගියාම සුදු සුදු ආලෝක කදම්බයක් විතරයි. ඒ නිසා අපේ හිත ඉඳුරන් හරහා ගිය ගමන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇහැ කනන් දිව නාසය තියෙනවා. ඕකෙන් මෙහාට ගිය ගමන් ප්‍රබාසර හිත තමයි තියෙන්නේ. නිට්ටරෝම දැල්මින් තියෙන ප්‍රබාසර හිත. ඔය ප්‍රභාසර හිත ඇති කරන්නේ මොකෙන්ද? ඒක හරහා ගලන විදුලියකින්. ඒ විදුලිය ආලෝකයක් බාරපත් කරන්න පුළුවන්. සීතලක් බාරපත් කරන්න පුළුවන්. කැරගෙන දෙයක් බාරපත් කරන්න පුළුවන්. ඕන දෙයක් බාරපත් කරන්න පුළුවන්. එතන තියෙන ආලෝකයක් තමයි. එතකොට විදුලිය පැත්තට ගියාම චිත්‍රපට ශාලාවේ තියෙන ওই විදුලියම තමයි. බලපොම්පාගාරයක තියෙන toy විදුලිය තමයි. වාතයේ තියෙන්නේ ඕකේ තමයි. ඒකේ නෑ අච්චරක් අතන්දර ගන්න පුළුවන්. නිසා සූපතලයේ බලනනම් අපි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයි කියලා. සිලෝපෙන් එකේ මෙහා පැත්තේ කොටසට කියා කි ඉන්ද්‍රිය ප්‍රතිපද නැති විඥානය. කෙලසිලා නැ නිට්ටරෝම දැවෙන පුලිඟුවක්. ඒකට ඇති වෙලා හේතු වෙන ගලන ප්‍රවාහයේදී බලනකොට විදුලිය ඒකයි අයිතිකාරයෙක්වත් පටන් ගත්ත දණක්වත් ඒකේ මොනම චිත්‍රපටියක්ද පේන්නේ ෆෑන් එකක්ද කරකවන්නේ ෆ්‍රිජ් එකක්ද වැඩ කරන්නේ මෝටරයක්ද කියන හැඟීමක්වත් මොකක්වත් නැති ප්‍රකාශයටපත් වෙච්ච නැති විදුලි ධාරාවක් තියෙනවා ඉවිදිල්ලා අර විද්‍යාඥයෝ මෑන්නර මොකද එක එකක් දැකලා නැහැ තාම. හිතනවාද මේ විද්‍යුතය ගැන අපි කතා කරන්නේ මේ පොසිටිව් එකේ ඉඳලා නෙගටිව් එකට යනවා කියන එක සම්මුතියක් විතරයි කවදාකවත් ලෝකේ දැකලා නැහැ. විද්‍යාඥයෝ ටික එකතු කරලා ඉතල කියව නෙගටිව් එකේ ඉඳලා පොසිටිව් එකට යනවා කියන. දැන් කියනවා පොසිටිව් එකේ ඉඳලා නෙගටිව් එකට යනවා. තනිකර මතයක් තියෙනවා. ඒ වගේ අපි ඔක්කොටම පොදු අනිදර්ශන විඥාන தත්ත්වයේ තියෙන එක කෙලෙසෙන්න ඕන යම් ප්‍රමාණයකට ඒක දිලිසෙන්න. දිලිසුණාට පස්සේ තමයි හම්බෙන කට්‍යත් එක්ක මේ සිංහලයා මේ දෙමළා මේ හතුරා මේ මිතුරා කියලා ඕක හදන. ඕක තමයි නාටකම තේරෙම තියෙන්නේ. හොඳ නාටක යුද්ධය පස්සේ තියෙන්නේ. ඉුවෙන් ගියාට පස්සේ එහා කන දිවනාසෙන් සුවානාපානට ආවට පස්සේ මොකද වෙන්නේ? අර මූලික ප්‍රභවයට එනවා. තලසියා පැත්තේ මෙහා පැත්තේ තියෙන ආලෝකයට එනවා හිත. ඒත්තම අනිදර්ශන தත්තරපත් වෙලා නැහැ. මේ මගේ සමාධිය. මේක මගේ සතිය කියලා ඉතින් අල්ලගන්න. ඒකත් අල්ලගන්න නැතුව ඒක පැය ගණන් ඉන්නකොට ඉන්නකොට ඒක තවත් මූලික ශක්තියට ගියාට පස්සේ වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ඒකට අපේ සාමාන්‍යයෙන් අපි ධර්මයේ පැත්තට ණයට ගත්ත වචන තමයි ඔය බවංගේ කියන එක. කෙලෙසිච්ච නමුත් තාම ප්‍රකාශ වෙච්ච නැති අවස්ථාව. සෞත්‍රාන්තික නැත්තම් ඔය මේ මහායාන කට්ටියට කියනවා ආලේ විඥානය කියලා. බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියෙනවා විඥාන ස්රෝත එහෙම නැත්තම් භව ස්රෝත කියන වචන. මේ භවසෝතේ තමයි එක එක හැප්පිලා එක එක තල වලට යන්නේ. මේ භවසෝතේ තාම තණ්හාමාන දිට්ටි ගතයි. භවසෝතය තණ්හාමාන දිට්ටි වලින් අයින් වුණාට පස්සේ අනිදන්නේ මේ අනිදස්න විඥානේ බවට පත් වෙනවා කියලා ගන්න පුළුවන් නේ රහත් වෙනකොට. මේ භවසෝතය තමයි කියනවා නම් කියන්න පුළුවන් මෞංකාර දිව්‍යන් වංශ කියලා. ඒකට පුළුවන් ඕන දෙයක් මොකක්ද? ඒක මේ දෙවියෙක් නෙමෙයි අපි ළඟ තියෙන දේ. නමුත් අපි මේ බාහිර මායාවල් වලට අහු වෙන තාක්කල් අපි දන්නේ අපිට ඉච්චර ශක්තියක් තියෙනවා කියලා. ඒ නිසා ඇහැ වහන්න, කන්න නාසය වහලා හිතක මැදට ගන්න මැදට ගන්නකොට තමයි තේරෙන පටන් ගන්න මේ සෑම දෙයකටම අවශ්‍ය මූල ශක්තියක් අප ළඟ තියෙනවා. ඒ ශක්තිය ප්‍රකාශ වුණොත් කෙලසෙනවා. අප්‍රකාශිතව ඇතුළේ ඉඳ ඉඳ ඉඳ බල කැවෙනවා. බල කැවිල කැවිල ගියාට පස්සේ තේරෙනවා මේක මට කියා ගන්න අයිතියක් නැහැ මේක. උඹට තියෙන තේක උඹට තියෙන තේක උඹට තියෙන තේක කාටවත් තියෙන එක මේක මගේ එක මට කියාගත්ත ගමන් අහුවෙලා. අපි අඳුනගත්තොත් මේ පොදු බුදු විඥානයක් මෙතන තියෙන්නේ. ඒ ඊට පස්සේ කොයි වෙලාවක මම භාවනා කරේ පැය කීයක් හිටියද මට සතිය හොඳයි සමාධිය හොඳයි වෙලාව තිබුණ මොන ඔක්කොම බොරු. අන්න ඒක අඳුනා ගැනීම නොඅඳුනා ගැනීම කරන්න බෑ අපිට. මොකද අපි හැමදේම ඒකෙමුත් නම්බු ගන්න හදනවා. අන්නේ නම්බු ගන්න ගන්න නැතුව තණ්හාමාන දිට්ඨි වලට නැතුව ඒක ස්වාධීන වෙන වෙලාවක් වෙනවා. ඒතන බුදු හිත තමයි. ඒ වගේ වචන ගන්න බෑ ඒවට. ඒ හිත ඒකාග්‍ර වීමක් නෑ මේ විදුලියේ කොහෙද ඒකාග්‍ර වීම? විදුලිය මුළු කුෂේ පුරාම තියෙනවා. අකුණු විදුලිය කොතනක් තියෙනවා. මේ මේකෙත් තියෙනවා. රීචාර්ජ් කරනකොට බැටරියක් තියෙනවා. අපි මේ කතා කරනකොටත් එන්නේ ඒක ඒකාග්‍රයක් නෑ. ඔගේ කවදාකවත් ඒකට තැනක් නෑ. කවදාකවත් ඒකට වෙලාවක් නෑ. සදාතනික තියෙන දේ. මේක අපි කොටසක් කරලා නෙවෙයි මගේ කියාගත්තට පස්සේ නඩත්තු කරන්නයි, ලයිසන්ස් ගන්නයි, ඩෙන්ටි කාඩ් ගන්නයි, ඊට પાස්පෝර්ට් ගන්නයි, වීසා ගන්නයි මල්ල විකාරයයි මොකක්වත් නැහැ මරුණට පස්සේ ඔය මේ අපි අම්මලා තාත්තලා වීසා අරගෙන නෙවෙයි අපි පින්දෙන් තැන් වලට එන්නේ අපි ඕස්ට්‍රේලියාව පින් දුන්නොත් ලංකාවේ ඉන්න කට්ටිය යනවා එහෙ. වීසා ඕනේ. වීසා ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ අඳුරගන්නේ නෑ තාම. ඒගොල්ලෝ තියෙන මූල තත්ත්වයකට ගිහලා ලෝකෙ මේකයි. ඉතින් අපිට මේක නිකන් ගඟට වැටුණා වගේ. නැතිවීමක් කියලා. මොකද ඒක හරි පහසු තැනක්. ඒ පහසු තැන තියා ගන්න බෑ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සා වීසා ඕනේ නම් මේ ලෝකේ টොප් වීසා නැතුව යන්න ඕන ඔය ආනාපානිය යන්න හරියට අර ওই කියන තැනට යන්න හැම දෙයක්ම ඒකේ තියෙනවා. ඒක පිරිච්ච ගතියක් තියෙනවා, සම්පත්‍ති කරගතියක් තියෙනවා. ඒ ඒ අර මේ ආර්යයන් වහන්සේට. මේ මංගල සුබ දක්නවා. මේ පෘථග්ජනයාට පේන තියෙන මට ආනාපානෙත් නැතුණා, හිතිය තනත් මතක නැහැ, මම ඉන්නවත් දන්නෙත් නැහැ කියලා නිකන් මහලා දාපු ගතියක්. බය ගතියක්, ඒකාකාර ගතියක්, නීරස ගතියක්, නිදිමත ගතියක් තමයි එන්නේ. ඒ කියන්නේ ආකල්ප වෙනස් වෙන්න කොච්චර කල් යනවද? වෙනස් වුණාට පස්සේ තමයි ඔය කියන අනිත්‍ය ප්‍රතිපද තියෙන විඥානේ අනිදර්ශන தත්තරපත් වෙන්න සුදුසුකම් ලැබෙන්නේ. ඒ සුදුසුකම් නැහැ උත්සාහය තියෙන තාක්කල්. ඒකට බුදුහාමුදුරුවෝ පාවිච්චි උත්සුක ගතිය. උත්සුක භාවයේ තියෙන තාක්කල් පුතග්ගනයි. අනුස්සකව මේක දිහා පැමිණුණ මම මොනවක්වත් කරන්නේ මේක මෙහෙම ඉඳාගෙන. එතකොට තමයි ඒක මෙතනපත් වෙන්න පටන් ගන්න. ඉතින් එන්නකන් අපි උත්සාහ කරනවා. අරමුණේ හිත තැම්පත් කරනවා, රක්මන් කරනවා. මොකද ඉතින් ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ දැන් තියෙන හිත ලොකු ආරක්ෂා තැනක. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගිහලා වීතිකම කෙලෙස් නැහැ. පරිඋත්ථාන කෙලෙස් නැහැ. අනුසය නම් ඇති. මොකද ඒකට ඇහ ගහගෙන ඉන්නේ. කියලා එහෙම ඉඳ ඉඳ ඉඳ ඉඳ අර මේ හිත තවත් ඇතුළට නැමෙන ගතියක් තියෙනවා. බාහිරවර්ති වෙන්නේ ඇතුළට නැමෙන ගතියක් තියෙනවා. ඒක හරි අමාරුයි මේ කරලා ගන්න අමාරුයි. අයිතිකාරයකට දෙන්න අමාරුයි. දිගට යන්නේ ඒක තමයි ගැඹුර තියෙන්නේ. ඇත්තටම බුද්ධ ආගමේ විශේෂත්වය අනිකුත් ආගම් වල තියෙන උත්තර තමයි. මම දන්නේ මගේ විස්තරේ දිරව ගන්න පුළුවන් එකක්ද කියලා. අනිදර්ශන විඥානය කියන්නේ මාර්ගපත තමයි. මාර්ග චිත්තක්ෂණයේදී හිත අනිදර්ශන tattරපදන අන්ධ වෙනවා. හිත අන්ධ වෙනවා. ඉතින් ප්‍රකාශ කරගන්න බැරුව යනවා. මේ ගොළුව දකපු හීනයක් වගේ අන්ධ විඥානයක් හිතන තියෙන්නේ. දර්ශන කියලා කියන්නේ පෙන්නන, දකින, නිදර්ශන කියලා කියන්නේ නිදර්ශනය කරලා පෙන්වන්න පුළුවන්. අනිදර්ශන කියලා කියන්නේ තව කෙනෙකුට ඒක බෙදා ගන්න බෑ. හැබැයි එයාටත් ඒ පාර කියලා යන්න පුළුවන්. අයිතියක් නැහැ. නමුත් මෙහෙම ගිහිල්ලා මෙතනින් ඵලයන් කියලා කියන්න පාරක්වත් මාර්ග සලමුක්වත් කියන්නේ. ඒකට අනිදර්ශනයි නිදර්ශනය කියලා පෙන්වන්න බෑ. ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඒකෙන් කියන්නේ නැහැ කියන එක නෙවෙයි. තියෙනවා නමුත් දෙන්නකොට දෙකක්. අර සිත තණ්හාව ගැන කතා කරලා චේතනාව තණ්හා කුසලනස අපි දැන් අපි කාම ලෝකේ හිටියන සමාජ කරනට අපි විවාහ වෙනවා ඒ වගේ ඒවාට කාන්තාව සමග රාගයෙන් අසංකේයෙන් ඒ වගේ දරෙත් ඇවිදේනවා. ඇවිදි වෙලා අපි පාත්‍රයට අසංකේයෙන් ඔය දෙකේ වෙනසක් නැහැ නේද? ධම්ම තණ්හා. මේකට කියනවා ධම්ම තණ්හා. කාම තණ්හා මේක ධම්ම තණ්හා කියලා කියනවා. ඒ නිසා මේකත් තණ්හාවක් තමයි. ඒ නිසා හොඳ ලස්සන උපමාවක් තියෙනවා මේ භික්ඛුනි සූත්‍රය කියලා එකක්. ඒකෙදී භික්ෂුණියක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ කයට ආස කරලා කාමාතුර වෙලා ලෙඩ වෙනවා. ආනන්දසත් හරි ලස්සනයි කටහඬත් හොඳයි ඒ වගේම ස්ත්‍රින්දත් අක්ෂග්‍රාහී ඉතින් ඊට පස්සේ අර අර භික්ෂුණිය ලෙඩ වෙනවා ලෙඩ වෙලා කියනවා සහාය සහායිකාවකට ආනන්ද සාංශයට ගිහිල්ලා කියන්නේ මට හරිම අමාරුයි කියලා පුළුවන් නම් එළ පිළිට්ටියක් කියන්නේ කියලා ආනන්ද හැමදෙරු දන්නවා ඉසේකක් කොතන තියෙන්නේ කියලා නමුත් යනවා කියලා පිළිත් කියලා කියනවා නැගණියනි මේ ශරීරයේ හැදිලා තියෙන කරුණු හතරක් නිසා කාමේ නිසා ආහාර නිසා මෛතුනේ නිසා මෛතුන සේවනයයි ආසාවයි මේ ආහාරයි මම කියන්නේ තව හතරක් නිසා හැදිලා තියෙන්නේ. ඒකෙදී ওই කාමය කාමයෙන්ම දුරු කරවන්න පුළුවන්. කාමයේ කට්ටක් කරනචම කට්ටකින් ගරන් දානවා වගේ කාමයේ මේ කියන්නේ තණ්හාව. තණ්හා තණ්හා මාර්ගයෙන් අයින් කරන්න පුළුවන්. එතනින් ගියාම ආහාර ආහාර මාර්ගයෙන් අයින් කරන්න පුළුවන්. මෛතුනේ නම් කවදාකවත් මෛතුනේ අයින් කරන්න ඉතින් ගිය මිනිහා වැටෙනවා. නිසා ඒක පිළිබඳව නම් දෙකක් හිතන්න එපා. රාගය රාගයේ මාර්ගයෙන් අයින් කරන්න පුළුවන් කට්ටෙන් කට්ට අයින් කරනවා වගේ. ඒකට උපමාව දෙන්නේ ඕක. අපිට ඇති වෙනවා කාම රාගය, ස්ත්‍රියාවන් කෙරේ, වස්තු කෙරේ. අපි ඒ වෙනුවට හිතනවා ඒ වෙනුවට මම නිස්සරණ රාගයක් ඇති වෙනවා. පැවිදි වෙලා නිස්සරණ තියෙන මගේ සිවුරට මම ආස කරනවා, පාත්‍රයට ආස කරනවා, කුකුටියට ආස කරනවා, මගේ සේනාසනේ හම්බෙන පිළිකර බෙහෙත් ටිකට ආස කරනවා. අර ආසාව මේ ආසාව මාර්ගයෙන් අයින් කරන්න පුළුවන්. දැන් මේක කවුරු හරි දීපු එකක්. නරනට පස්සේ කාට හරි ඇයිති වෙන එකක්. ඒකම ඉන්නකන් රකින්න. හොඳ සිවුර පොඩ්ඩක්වත් නියපිටිට ළඟ තුවාලයක් වෙන දෙන හොතට පිළියම් කරනවා. පාත්‍ර හිල් වෙන දෙන හොඳට රැක ගන්න. සීනාදෙන වේයක්වත් නැගින දෙන රකින්න. බෙහෙත් ටිකක් රකින්න. ඒක හොඳයි. ඒ මොකද අර කාමරාගේ අයින් කරන මේ රාගේ ඉන්න ඕනේ. මේකේ ඉන්නකොට හිතනවා මම වගේ මේ කුටි කට්ටිය ඉඳලා තියෙනවා. මේ වගේ ඉඳලා ඒගොල්ලෝ rahat වෙලා තියෙනවා. ඉතින් මම මෙච්චර කයින් කළා මේකේ ඉඳලා rahat වීමට ආසාවක් ඇති කරගත්තේ නැත්නම් හරි නෑ නේද කියලා rahat වීමේ ආසාවක් ඇති කරගන්න. ඒකල මම වගේ මේ කැප කරපු කෙනෙකුට මේ වගේ ආසාවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද? රහත් වෙන්න ඕනේ. කියලා අයිට වැඩි ආසාවක් ඇති කරනවා. වෙනවල රහත් වෙන්න උත්සාහ කරනකොට කාමරාගේ ප්‍රශ්නේ නැහැ. පහතරට ආස ප්‍රශ්නේ නැහැ. එකින් එක එකින් ගලවගෙන යනවා. ඒ වගේම මේ ආහාර ගැන ගන්න ගියාම ආහාර ටික වළඳන වෙලාවේ පිටින් පිට මෙනෙහි කරනවා. හොඳම ටිකක් අපිට හම්බෙන්නේ මිනිස්සු කියලා පූජා කරන හොඳම ටික. ඒක වළඳනකොට පිටින් පිට මෙනෙහි කරනකොට මේක දිහා කොන්ක්‍රීට් නැල්ල තුන එකට ගහලා කොන්ක්‍රීට් දාන එක විතරනේ කරන්නේ. ඇනුව ගැහුවා ඇනුව ගැහුවා දැන් මැෂින් එක දැම්ම දැක්කයි. අර 8ක් දාන මේ එකක් දාන වතුර දැම්ම ගැහුවා ගැහුවා. ඊගාට දැම්ම 8ක් දැම්ම එකක් දැම්ම ගැහුවා ගැහුවා. ගහන ගහන කියලා බලන මේක බුරියානි කාවත් එකයි පලාකොළ කාවත් එකයි. ඒකට ආහාරය ගැනම මෙනෙහි කිරීමෙන් ආහාර ආදාය කපනවා. ඒකද කියනවා මෛත්‍රුණේ විතරක් නම් ඒකෙන් අයින් කරන්න යන්න එපා කියලා. ඒක කියනකොට වාසකම්මට මෑනේ සීල් මෑනියර තේනවා ආනන්ද හමුදුත් තට්ටු කෙරුවේ ඇනේ තමයි කියලා. සමා වෙන්න සාහනස මම දැන් මට තේරෙනවා වැරද්ද මම වැරද්ද වැරද්ද වශයෙන් සමා වෙනවා මට සමා වෙන්නේ. ඒක ආනන්ද සාහනස කියනවා නැගිනින්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීම තමයි මුළු සාසනයෙම තියෙන පණ. නිසා මත්තර හික්මියක් කියලා. ඉන්සාව ඒකෙදි මම අන්‍යමන් මම උදව් ගත්තේ ඒකෙ පෙන්ලා දීලා තිනවා මේ කාමරාගය ඒ කියන්නේ ගේහසිත ප්‍රේමය නිස්සන්නසිත ප්‍රේමී මාර්ගයෙන් අයින් කරන්න. ඒකත් ප්‍රේමයක් තමයි. ඒකත් තණ්හාවක් තමයි. ඒකට කියන ධම්ම තණ්හා කියලා. නමුත් ඒක අරතරම් ගොරෝසුනේ අරතරම් බැඳගෙන වද දෙන්නේ නැහැ. ධර්ම තණ්හාව ගියාට පස්සේ නිවන් දැකීමේ ආදායෙන් ඒකත් මේ පාවිච්චි කරා නිවන් දකින්නයි කියලා. ඒක අයින් කරන යනකොට නිවන් දැකපු දවස වෙනකොට එකින් එක එකින් එක පහ කරගෙන පහ කරගෙන යෑමට ආසාවක් අවශ්‍යයි. ඒකල ඇති කරගන්නලු මං වාගේ කුල පුත්තේ. කීකියත් ඇරලා මේ ආවේ ආර්යයන් වහන්සේලා ගත්ත પરමාර්ථයක් ඉෂ්ට කරන්න නෙවෙයි නම්. හරි සවුත්තු තුච්චයි. මම මේ කොහොම හරි කරන්න ඕන කියලා නිවන් ලබන්නම ආසාව ඇති කරගන්න. එකින් එක එකින් ගොරෝසු දේ සියුම් දේ මාර්ගින් ගොරෝසු දේ සියුම් දේ මාර්ගින් ප්‍රතිස්ථාපනය කිරීම තණ්හාවට කරන්න පුළුවන්. යනු බනව ධම්ම තණ්හාව හොඳයි. හැබැයි එතන නතර වුණොත් එහෙනම් ඉවරයි. නතර වෙන්න බෑ. ඒක ඊගායකෙන් අයින් කරන්න. ඒක ඊගායකෙන් අයින් කරන්න. එහෙම මේම අයින් කර කර යනවනම් ධම්මතණ්ණාව අනිවාර්යයෙන්ම එන්න ඕනේ අතන. හැබැයි අනිවාර්යයෙන්ම යන්නත් ඕන. එනවා යනවා. සමාධියේ අසංකල්පන සමාධිය කියන්නේ මේ කුණගිල්ල කලන ගන්න පලංචියක් වගේ දෙයක් නේ. ඒකට ඒ දව දඬු නියම ප්‍රමාණයක් වනේ ගහන හැටියක් තියෙන ඔක්කොම දෙනම ඒ ඒකට සුදුසුකම් වර්ගයක් තියෙනවා සැප කර්ම වර්ගයක් තියෙනවා. මේ සැප කර්මොයි සමාධියයි දෙකම අතාරින්න ඕන අපි දවසක. සැපකමනුත් අතාරින්න. අරකට අතාරින්න. මේ නිසා ඒක පරෝධිනේ සලකලා වැඩ ගන්නවා. සප්පා අපි ආසීනාසනේ වැඩ පාවිච්චි කරන්නේ මේ සීත වාත නැති කරගන්නයි, ශබ්ද නැති කරගන්නයි, විවේකයේ පිණිස මිස නැතුව භාවනා කරන්නම බෑ. නැත්නම් හොඳ සීනාසනයක් අහනොත් මම නිවන් දකි කියන දෙකම බොරුනේ. අපි කියනවා තියෙන දේ හැටියට ප්‍රයෝජන අරගෙන වැඩ ගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. අන්නේ ස්ථානෝචිත ප්‍රඥාව බුදුහාමුදුරු දෙන්නේ තියෙන දේෙන් පටන් අරගන්න අරගෙන ගොරෝසු දේ සියුම් දේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන අපි අච්චුබටේ කියන එක අහලා තියෙනවා. කොයි කී කොල්ලට දාලා ගහන්නේ අච්චුබටේ නැත්නම් කඩදාසි අපල ගහන්නේ දන්නවද අච්චුබට? නෑ මොන බඩ කාලා කණිවල වෙඩිලා මේක අර අරක තල්ලු කරගන්න මේක දැමරමත් ඊගාසට ඒක උණ්ඩයක් වෙලා ඒක බලනවා. ඊගායක තිබ්බම ඒක උණ්ඩයක් කියලා පයින්. ඒ වගේ අච්චුපති මහමුතු දෙල්ලමක් තියෙන. ඉතලා ගන්න වැඩේ ගත්තට පස්සේ ඒ නිකන් බෝම්බ බඳගෙන පයින් මිනි මරා මරාන මරන එකක් වේ තමයි කුකුල් ලැටයක් දැම්මට පස්සේ ඒක අනිත් එක තල්ලු කරන්න ඉතලා පාවිච්චි වෙන එක ඉල්ල ඒක කොනේ හිර වෙනවා. ඊගාතරේ ගහනකොට ඒක පුපුරලා යනවා. ඊගාතය ගත්තලකෝ ඒක පුපුරන බුදුහාම කිව්ව ඕන ඉදන් නිසායි ඉදන් පජාත මේක නිසා මේක දුරු කරපන්. ඒ නිසා මුලින්ම තණ්හා දෙන ප්‍රශ්න නැහැ. ඒ කාම තණ්හා. ඊගාට ධම්ම තණ්හා. ඊගාට ඕමම පුංචි පුංචි තණ්හා වල මාර්ගය ප්‍රතිස්ථාපනය කරන්න ඒක. හොඳයි අපි දැන් ඒ එකමාරක් කාලයක් ගත කළ තියෙන නමේ වෙලාව. ඉතින් නිස්සද්ද යවුම් කන්තුනට බොහොම පිංචිත් වෙනවා මෙල්බන් වල කට්ටිය. ගමිනාසදලා මහත්තයා නෑ ඒකයි ප්‍රශ්න අහන්න කවුරුත් නැත්තේ. ඒ වගේ ප්‍රශ්නත් නැතුව ඇති ඒකයි. නෑ ප්‍රශ්නත් නෑ අහන්න ඉන්නවා. එන බොහොම හොඳයි කී කරුවේ ලකුණු ඔක්කොම හම්බ වෙනවා. අපි එන නතර කරන්නේ බලාපොරොත්තු වෙන්නේ තිරු දිනාටම සැනසීම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.